අවසරයි ගෞරවනීය සංග්‍රහණේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින් දාවකට එළඹිලා තියෙන අපි නිසන්වනේ පවත්වන චාරිත්‍රානුකූලව බ්‍රහස්පතින්ද පවත්වන ධර්ම දේශනාවට එළඹිලා තියෙන සිළුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මෙත්තං උපේක්ඛං කරුණා විමුක්තිං අසීවමානෝ මුදිතස්ස කාලේ සබ්බේන ලෝකේන අවිරුද්ධමානෝ ඒකෝ චරේ khagg විසාන කප්පෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අඟහරුවාද මේ මේ බ්‍රහස්පතින්දා මේ වගේ නිස්සරණවනේ කාලයක් තිස්සේ චාරිත්‍රානුකූලව හමු වෙලා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා විශේෂයෙන් විපස්සනාවට බර. ඉතින් ඒ සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච සූත්‍රයක් සම්ප්‍රදානුකූලව මාතෘකාව වශයෙන් ඉදිරින් තියෙන දවසේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන්. ඒ සඳහා අපි සූත්‍රයක් ගත්තාම ඒක සූත්‍රයකින් සමහරට මාතෘකා 20 30 40 50 උපය ගන්න. ඉතින් ඒ කාලෙන් කාලට අපි වගේ සූත්‍ර අරගෙන දවසින් දවස සූත්‍රයේ දිගේ ඇතුළට බැස ගැනීමක් දේශනාවක් දේශනාවලියක කොටස් කරගෙන දිගට පවත්වනවා. ඉතින් මේ අද ඉදිරින් තියාගත්ත කොටස උපුටා ගන්නා ලද්දේ කග්ගවිශාන සූත්‍රයේ ඒක බුද්ධ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති පොත් රාශියෙන් එක පොතක් වෙන සුත්ත නිපාතේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක මේ සූත්‍රයත් බොහෝ සූත්‍රات ගාථා වලින් සමන්විතයි. නැත්නම් ගොඩක් මේ සුත්ත නිපාතේ පොතේ තියෙන්නේ ගාථා ධර්ම ගොඩාක් දාර්ශනිකයන්ගේ අවධානයට ලක් වෙච්ච වෙන විදිහකට කියනනම් එකම පොතට වැඩිම අර්ථකථන රාශියක් දීලා තියෙන පොත. ඒ මොකද ඒකේ භාෂාව බොහෝමත්ම ප්‍රාග් භාෂාවක් තියෙන්නේ. ගාථා බන්ධනට යනකොට තවදුරටත් ඒක හැඩ වෙලා තියෙනවා. ඒ නිසා එක එකනා එක එකනා බලන විදිහට විශේෂාර්ථ මතුවෙනවා. විශේෂයෙන් පසුගිය අවුරුදු 50 විතර කාලය ඇතුළත හරියට අර්ථකථන එන්න පටන් ගත්තා. ඉතින් මේ කග්ගවිසාන සූත්‍රයේ ગાථා 40ක් කින් සමන්නාගතයි 41ක්ම තියෙන ඇත්තටම ඒකෙන් අපි මේ 39 වෙනි ગાතාවටයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අලුතෙන්ම වගේ සම්බන්ධ වෙන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් මතුවෙනවා කලින් සූත් බණ ටික නැත්තම් ગાථා ටික අහන්න නැතුව මේ 39 ට කෙලින් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒක මේ ගාථාව සඳහා දීලා තියෙන අර්ථකථන බලනකොට ඒ බර ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. මොකද මේ එක එක ගාතාවක් එක එක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ උදාන ගාතාවක් වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ගාතාවල් සියල්ලම එක වැලට අමුණලා තියෙන්නේ. එක සූත්‍රයකට අමුණලා තියෙන්නේ මේ ගාතාවල් වල සියල්ලකේම අවසාන පදය නැත්නම් ධ්‍රුව පදය එකක් වෙලා තිනවා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා. ඉතින් මේ ගාථා 40කින් 40ක්ම ඉවර වෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඒ නිසා මේක කග්ග විසාන කියන නම මේ පොදු වචනේ ඉගෙන් තියාගෙන සූත්‍රය නම් කරලා තියෙන කග්ග විසාන සූත්‍රය කියලා. ඉතින් ඒ නිසා එක එක ගාතාවක තියෙන එක එක උදානයක්. ඉතින් ඒක පසේ බුදුරජාන් වහන්සේ නමක් ඒ පසේ බුද්ධ රාජ්‍ය ලබාගත්තට පස්සේ උදන්නනු ආකාරය කියලා තියෙනවා. ඉතින් මේ උදන්නනු ආකාරය තව කෙනෙකුට sannivedana කරන්න පුළුවන් ගතියක් පසීපුත්‍රජාන වහන්සේලාට නැහැ. ඒකයි පසීපුත්‍රජාන වහන්සේ කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් සුද්ධ පසීපුත්‍රජාන වහන්සේ අඳුනන්නේ ගොළු බුද්ධයි කිය. ඒක වචන ප්‍රකාශ කරන්න හෝ අදහස් උමාරු කරන්න බෑ මේ පැත්තෙන්. නමුත් තාන්තිකක් බෙදපාවම සුඛී හෝතු කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් බණ කියමනක් කරලා නැහැ. ඒ බණ කියමනක් කරන ඒ කියන බණ අනුන්ට තේරෙන තේරිලා අනිත් කෙනත් නිවන් දකින ශක්තිය උතුම් ශක්තිය තියෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට විතරයි. එතනින් ගියාම ශ්‍රාවක බුදුරජාන් වහන්සේ නමකට නැත්තම් රහතන් වහන්සේ නමකට බණ කියන්නත් පුළුවන්. හැබැයි කවුරු හරි උදව් කරන්න ඕනේ. රහත් වෙන්න උදව් කරාට පස්සේ සමහරත් අන්න බණ කියන්න පුළුවන් සමහරත් අන්න බෑ. පස්සේ බුදුරජාන් වහන්සේට කවුරක්වත් උදව් කරන්න ඕනේ නැහැ. ස්වයම්බුද්ධයි නිසා සම්බුද්ධ කියනවා සම්බුද්ධ රජාන් වහන්සේට තියෙන අඩුපාඩු තමයි <coughs> බණ දේශනා කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා මේ කියන උදාන ගාතාවල් සම්මා සම්බුදුචාන් වහන්සේ නමක් තමන්ගේ ශාසනය ලස්සන කරන්න, තෙදවත් කරන්න දේශනා කරනවා කියන අර්ථය ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අටුවාචාන් වහන්සේලා මේවා පතිපුත්‍රචාන් වහන්සේලාගේ උදාන ගාථා විදිහට සඳහන් කරලා තියෙනවා. ඒකට වර්තමානයේ විවේචනාත්මකව දෙන අර්ථකථනය තමයි මේ ගාතාවල් වලින් නැත්නම් මේ සූත්‍රෙන් දිගටම කියන්නේ තනි ඒකලා වාසය. ඒකෝචරි. එක්ක හැසිරීම. දෙවන්නේක් නැතුව හැසිරෙන අද්විතීය ගතිය. ඉතින් ඒක මේ ආගම විසින් කැමති නැති ගතියක් තියෙනවා. ආගම වැඩිම කට්ටිය රැස් කරනවා, එකතු කරනවා, බෙර ගහනවා, පින්කම් පවත්වනවා, ගෝධා පවත්වනවා, කාහල නාද පවත්වනවා. අනිකුත් ආගම් කරන වැඩ ටික කරනවා. එතකොට මේ බුදුහාමුදුරුම දේශනා කරලා තියෙන සමහර සූත්‍රවල එක දිගටම දිගින් දිගටම ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ කියලා තියෙන නිසා මේ ඒකචර භාවය ආගමට කරප්පම් වෙයි. ආගම කරන කට්ටිය බුද්ධාගම කරන කට්ටිය තනි වැහැසිරීම දකින්නේ ආත්මార్థකාමී වැඩක් විදියට. තනිව නිවන් දකින්න හදනවා. ඒකට වැඩිය මේ ගෝසාව තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය කොන් වෙලා තියෙනවා. ඒ නිසා කවුදක්වත් බණකට ධර්ම මාතෘකාවකට ගන්නෙ නැහැ. කලාතුරකින් තමයි ඒක මේ නමවත් ඇහෙන්න තියෙන්නේ කඟ වේනගේ තනි අඟ වගේ තනිව හැසිරෙන්නේ කියලා. නමුත් මේ තනිව හැසිරෙන කෙනා කඟ වේනගේ තනි අඟ වගේ බලවත් කෙනෙක්. ඉතින් මේ ආගම කරන්නේ මිනිස්යාගේ ප්‍රබලතාවය කඩලා බිඳලා දාලා ඒ මිනිස්යා කෙනෙක් නැතුව ඉන්න බැරි විදියට කොන්දපණ නැති එහෙම නැත්නම් සමාජශීලී නෝන්ජලෙක් බවට පත් කළා මේ තනි වැහැතිරෙන්න හැසිරෙන්න තෙදවත් වෙන බලවත් වෙන මේ ශක්තිය දාන්න බුදුහාමුදුරෝ පොඩක් පැත්තක තියලා පස්සේ බුදුහාමුදුරෝ ඉස්සරහින් තියලා කියලා තියෙනවා තනි වැහැතිරෙනකොට සමාජශීලී වෙන්න නැති ගතියක් තියෙනවා එදා පුළුවන් තරම් සමාජශීලී වෙන්න රැල්ලට වැටෙන්න රැල්ලට යන්න ඒකට තමයි ආගම තියෙන්නේ ඒතර මේ ඒකචර භාවය තනි වැහැතිරෙන ගතිය කොන් වීමක් තියෙන නිසා වෙන්නති මේ සූත්‍රේ කොන් වෙලා තියෙන්නේ ඉතින් ඒකටම මේ ගාතාවල තියෙන අර්ථය උදව් කරනවද නැද්ද කියන එක පක්ෂග්‍රාහීව නැතුව විවෘතව තියාගන්න කියන එකයි මගේ ආරාධනාව. අපි අර්ථය ගනිමු. අරගෙන බලමු මේක තනිව කොන්වීම සඳහා වෙන් වෙච්ච යත්තන පමණක් තේරෙන අනික් අයට නොතේරෙන ගාතාවක්. එහෙම නැත්නම් සමාජශීලී ජීවිතයකට යම් හේතුවක් නිසා යම් කෙනෙකුට වැටෙන්න වුණා නම් ඒ තියෙද්දිත් මේ සූත්‍රයේ තේරුම් ගන්න බැරිද? අර්ථය ගන්න බැරිද? ගත්තට පස්සේ මේ පුද්ගලයා ඒ තමන් ගත කරන මේ සමාජශීලී ජීවිතයෙන් අබිනිෂ්ක්‍මණයක් කරන්න එකලා බවට පැමිණීම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් කැමති කෙනෙකුට එකලා වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට තමන් ගත කරන ජීවිතයේ මේ බණ ඇහුවට පස්සේ සාර්ථකව ගත කරන්න පුළුවන්ද කියන මේ මාතෘකා ටික පොඩ්ඩක් විවෘතව තියාගෙන ඉන්න. ඒ විවෘත භාවය මේ ගාථාවෙත් අර්ථකථනයක් දෙනවා. මේ ගාතාවේ අපි මේ ගත්ත 39 වෙනි ගාතාවේ ප්‍රධාන වශයෙන් පෙන්වන තියෙන්නේ මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. ඉතින් මේ විපස්සනාවකට නැත්නම් විපස්සනා ධර්ම දේශනාවකට මුල් කරගත්ත මේ මෙත්තා උපේක්ඛා කරුණං විමුක්ත අතීවම ආතීවමානෝ මුදිතංච කාලී මෙත්ත කරන මුදිතා උපේක්ෂා කොහොමද අපි සම්බන්ධ කරන්නේ? ඒ පෙළ ගැස්මේ දැන් මේ ගාතාවේ තියෙන්නේ මෙත්ත උපේක්ඛා කරුණා මුදිතා කියලා. ඒක මේ ගාථා බන්ධනයේ නිසා ගාථා බන්ධනයට අවශ්‍ය නිසා පිළපත මාරු කිරීමක් මිස මේ අටුවාවපව පිළිගන්නම මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන එක තමයි මේ ගාථා බන්ධනයේ සුසු විදියට මෙත්ත උපේක්ඛා කරුණා මුදිතා කියන එක දක්වලා තියෙන්නේ. අපි සාමාන්‍ය පෙළපත ගත්තොත් මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන එක ඒක විපස්සනා පෙළපතෙත් නැත්නම් විපස්සනා ඥාන પરම්පරාවෙත් බොහෝමත්ම ප්‍රසිද්ධයි. මේක තමයි සමත ක්‍රමයේද එහෙම නැත්නම් චේතු විමුක්ති පැත්තෙන් බලනකොට පෙන්වන්න පුළුවන් පෙළපත. විපස්සනා පැත්තෙන් පෙළ විපස්සනා ඥාන දර්ශනයත් පටන් ගන්නෙ මෙත්තාවෙන් තමයි. ඊට පස්සේ කරුණාවට වැඩනවා ඊට ආට මුදිතාට වැඩනවා ඊගාට තමයි ප්‍රඥාට වැඩෙන්නේ. එතකොට සංඛාර උපේක්ඛාවෙන් අපි සෝවාන් මාර්ග ඥාණය දක්වා තියෙන ඥාන પરම්පරාවෙත් මුලින්ම තියෙන්නේ මෙත්තා. මෙත්තා කියලා කියන්නේ තමන්ගේ ශරීරයට තමන් මෛත්‍රී කරගන්න බැරි කෙනෙකුට මොනම ආධ්‍යාත්මයක්වත් නැහැ. ඉතින් ඒක නිසා අපි ඉස්සරලා මේ ගාතාව අර්ථය පෙන්වන විදිහට අපි බලමු මේ සම්ප්‍රදායනුකූලව එතෙන් සමත ක්‍රමයට මේ මෙත්තා කියන වචනය කොහොමද අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ. ඒක තියෙනවා හිත සුඛ උපනායන කම්මිතා සංඛ්‍යාත මිත්තා කියලා. හිත සුව බව. එහෙම නැත්නම් හිත සුඛ. Tamanට හෝ අනුන්ට හෝ හිත සුව සැලසීම සංඛ්‍යාත ගතිය තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මෛත්‍රිය ජීවත් වෙන හැම සතෙකු විසින්ම හැම සතුන් විශේෂයෙන්ම පවත්නවා නම් ඒක මෙත්තා වරිත ලෝකයක්. නමුත් මේ ආහාර දාමේ ඊට හාත්පසින්ම වෙනස්. සතෙක් තව සතෙක් මරාගෙන කාලා ජීවත් වෙන්නේ පරිණාමයේ සිද්ධ වෙන්නේ ඒ අතින් සංසාරේ සිද්ධ වෙන්නේ ඒ අතින් ඒක නිසා <clears throat> මේ මෙත්තා පරසත්තාන හිතානුභාව ලක්ෂණා කියලා සමහරලාට මේක පාළිය සඳහන් කරලා තියෙනවා හිතසුව සැලකීම සත්වුන් විශේෂයි ජීවත් වෙන සත්වයන් විශේෂයි සජීවී වස්තුන් විශේෂයි සවිඥානික වස්තුන් විශේෂයි හිතසුව සලසන ගතිය කොච්චර දුරට Taman ළඟ තියෙනවද කියනවනම් ඒ පුද්ගලයා ඒ තරම් ආධ්‍යාත්මිකයි ඒ තරම් ආගමානුකූලයි ඉතින් ඒකෙදි සම්ප්‍රදායනුකූල මෛත්‍රී භාවනාව උගන්වනකොට ඒක කියන්නේ ඉස්සල්ලාම Tamanට මෛත්‍රී කරගෙන ඒ මෛත්‍රිය Tamanට වැටහෙන ක්‍රමයක් තියෙනවානේ Tamanට දැන වෙන ක්‍රමයක් අන්නේ දැන වෙන ක්‍රමය Taman අවට ඉන්න අයට දෙන්නේ කියලා. Tamanට මෛත්‍රී වැටහෙන්නේ නැත්නම් Tamanට දැන වෙන්නේ නැත්නම් ඒක නිකන් වචනයක් විතරක් වෙනවා. නරක නෑ. අපි අසභ්‍ය වචන කියනට වැඩිය පරුස වචන කියනට වැඩිය මෛත්‍රී සාගත වචනේත් හොඳයි. ඒකගේ මේ මෛත්‍රිය වඩන්න ගන්න හිතත් හොඳයි. හැබැයි ඒක Tamanට වැටහෙන්නේ නැත්තම් බූරුවක පිටේ හකුරු පැටව වගේ බූරුවට හකුරු රස තේරෙන්නේ නැහැ ඒක උස්සගෙන යනවා. ඉතින් ඒ නිසා බූරුවා හකුරේ රස දන්නේ හැබැයි හකුරු තැනකින් තැනකට සංක්‍රමණය කරනවා. ආන්නේ වගේ මෛත්‍රිය තියෙනවා පැති දෙකක් මේ වැටහෙන අවබෝධ කරගන්න මෛත්‍රිය සහ නිකම් වචනයට සීමා වෙච්ච මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රිය විස්තර කරනකොට මෛත්‍රී වචී මනෝ කර්ම, මෛත්‍රී වචී කර්ම සහ කාය කර්ම කියලා තුනක් තියෙනවා. මනෝ කර්ම කියලා කියන්නේ අනුන්ට හිංසා කරන අහිංසහි හිංසාව වෙනුවට අවිහිංසා හිතවිල්ල. ව්‍යාපාදේ වෙනකොට අව්‍යාපාද හිතවිල්ල. ඉතින් මේ අව්‍යාපාද අවිහිංසා හිතවිල්ල පවා ලෝකයට සාන්ති කරයි. සාන්තිදායකයි. මොකද අපේ හිත නිතරම තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාද දෙකේ. ද්වේෂය සහ ව්‍යාපාද දෙකේ තමයි අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන එකයි අපිට මේ නුරුස්නා ගතිය තියෙන්නේ. මට හිතෙනවා මෙහෙම කියන්න අපි හැම චිත්තක්ෂණයෙම Tamange කයට වෛර කරමින් ජීවත් වෙනවා. ඒක නිසා අපේ කයට හිත තිබ්බ ගමන් හිත නුරුස්නා ගතිය වලට එනවා. ඒ තරම්ම අපි වර්තමාන මේ කය පවත්වන ක්‍රමයට අකමැති, ඒක නුරුස්නා ගතිය, ඒක ඇඟරිදෙන ගතියක්. ඒ නිසා අපි නිතරම ඉරියව් මාරු කරමින් ඉන්නේ. මේ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය කෙනෙකුට අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කරන තේ ඉරියව් හිටියානම් දුක කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. ඉතින් මේ සඳහා තියෙන මේ නුරුස්නා ගතියට අපි යාන වාහන සුඛ උපභෝගී වස්තු අතට පයට වැඩකාරයෝ දාගෙන මේ ඉන්න ඉරියව්වේ තියෙන අපහසුතාවයේ බාහිර සුඛ උපභෝගී වස්තු වලින් හදා බෙදා ගන්න හදන කරන පොහොතත්කම කියලා කියන. ඔකට අමනකම කියලා කියන්න පුළුවන්. මේ සත්‍යයට තේරුම් ගන්න බැරි කොන්දපණ නැති නෝන්ජලියෝ ඉන්නේ ඉදුන් හිටින් ඉරියව පහසුව නැති නිසා අතට පයට වැඩකාරෝ තියන ඇල්පැන් උඩු පැන් ලං කරගෙන යාන වාහන හදාගෙන සුඛෝපභෝගී කරගෙන මේ Tamanට එක ඉරියවක ඉන්න බැරි බව පේන්නවත් තියන්නේ. ඒක නිකා මේ මේ සැපෙන් සම්පත්තියෙන් පොහොසත්කමෙන් යටපත් කරන්න හදනවා. ඒක නිකන් කුෂ්ඨ රෝගියෙක් ඇඳුම් ආයිත්තන් දාලා සලකන්න හදනවා වගේ. ඒ වෙනුවට මෙත්තා නැත්නම් මේ හිතසුව උපනායන ලක්ෂණ මේ හිතසුව එළවන කැමැති බව Tamange ඉරියව්වෙන් පෙන්නන එක විපස්සනා මෛත්‍රී කියලා කියතයි. එහෙම ඉරියව්වෙන් පෙන්න ගන්න බැරි කමට වචන කතා කරමින් මෛත්‍රී භාවනා කරන එක විපස්සනාවේදී උපහාසයට ලක් කරනවා. උසුළු විසුළුවට ලක් කරනවා. හැබැයි සමත ක්‍රමයේදී එච්චර උසුළු විසුළු කරන්නේ මොකද නරක වචන කතා කරනට වැඩිය මෛත්‍රී සාගත වචනයක් හරි හොඳයි. නරක හිතවිල්ලක් ව්‍යාපාද අවිද්‍යා හිතවිල්ලට වැඩිය අව්‍යාපාද අවිහිංසා හිතවිල්ලත් හොඳයි. නමුත් ඒක ක්‍රියාවත් කරන තැන තමයි Taman ඉන්න ඉඳුන් හිටුන් ඉරියව්වේ ඉඳුන් හිටුන් පහසුකම් සලස ගන්න දන්නවනම් සලසගනේ Taman ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ පහසුව කියන්න පුළුවන් නම් කාට හරි මම ඉඳගෙන ඉනකොට මට මෙන්න මේ ආකාරයෙන් දැනෙනවා. ඒකේ තියෙන සමබර භාවය සහ විසම්බර භාවය, පහසුතාවය සහ අපහසුතාවය ඉතියාට විපස්සනාවේ කියලා දෙන්න තරමයි. නමුත් කෙනෙකුට තමන් සවසේ ඉඳගෙන ඉන්නවද නැද්ද කියලා කියන්න බැරි නම් තේරෙන්නේ නැත්තම් එයා ඒ වෙනුවට සීල ලෝක සත්‍යයටමයිත්‍රි කරන්න හදනවා නම් gedette මර ගාති ලෝකයට පරකාසි කියලා කියන්නේ ඕක. ඉතින් අද සාමාන්‍යයෙන් මේ විපස්සනා භාවනාවට ඉන්සිලලා ලංකාවේ පුරාමත් තිබුණේ ඕක. අදත් ලංකාවේ හැමතැනම තියෙනෙත් ඒක මේ Tamanට මෛත්‍රී කරනකොට දැනෙන ගතිය පැත්තක තියලා. නැත්නම් ඒක හදා බෙදා ගන්නව වෙනුවට අර මෛත්‍රී වචන ටිකක් නැවත නැවත කියමින් මොකද්ද මේ ආස්වාදයක් ලැබෙනවා. අපි මේ විදිහට මෛත්‍රී වචන ප්‍රකාශ කරමින් නරක වචන වළක්වා ගන්න එකේ පිටක් තියෙනවා. එයින් සතුට වෙනවනම් ඒක හුඟක් වෙලාවට විවේචනාත්මකව කියන්න පුළුවන් සමහරට චෝදනාවට ලක් වෙන්න පුළුවන් සමත ක්‍රමය කියලා කියන්න පුළුවන් විපස්සනාවදි කියන්නේ මෛත්‍රී කරනකොට තමයි වැටහෙන දේ වැටහෙන දේ මෙච්චරයි මට ඉඳගෙන ඉනකොට මේ මේ පහසුකමක් වැටහෙනවා එතන මේ මේ අපහසුකම් වැටෙනවා මම ඇවිදිනකොට සක්මන් කරනකොට මේ මේ පහසුකම් වැටෙනවා මේ මේ අපහසුකම් වැටෙනවා මම හිටගෙන ඉන්නකොට මේ මේ පහසුකම් වැටෙනවා මේ මේ අපහසුකම් වැටෙනවා මම නිදාගෙන ඉන්නකොට මේ මේ පහසුකම් වැටෙනවා මේ මේ අපහසුකම් වැටෙනවා ඒ නිසා ඉඳගෙන ඉඳලා හිටගන්න හිතෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඉඳගෙන ඉඳලා හිටගෙන ඉඳලා ඉඳගන්න හිතෙන්නේ මේ කාරණාව නිසා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට වෙනස මේකයි. ආදි වශයෙන් ඒ ඉරියව්වේ Taman වර්තමාන වශයෙන් අස්පනා පිට විඳිනදී දන්න කෙනෙකුට ඕනේ ලයිසන් එකක් දෙන්න පුළුවන්. ඔබ හැම ඉරියව්වෙම පහසුවෙන් හිටපන්. ඒ බුදුහාමරෝ දෙන දෙයක්වත් යමරජුරෝ දෙන දෙයක්වත් අධිකාරී බලයක් අඬුවෙන් දෙන එකක්වත් නෙවෙයි. ඒක මානව අයිතිවාසිකම. ඉතින් ඒක දන්නේ නැති නිසා තමයි මේ නලියන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවාද නලියන කට්ටියට දඟර නැටුම් කියලා ගිනස් ගිනස් පොතේ නම ලියලා තෑගි දෙනවා. උඩරට නැටුම් නටනකොට පාතර නැටුම් නටනකොට තෑගි දෙනවා. බුද්ධ ඥානසේ කියන පුළුවන් නම් ඒක තැනක විනාඩි 5ක් හිටපන්. හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව ඔන්න දෙනවා තෑග්ගක්. එක එක්කත් එන්නේ නැහැ තරගෙට. තරගෙට ඉදිරිපත් වෙන්නේවත් නැහැ. මොකද එකෙකුටවත් බෑ නලියන්න නැතුව එක තැනක ඉන්න. ඒ නිසා බුදුහාමසගේ රූපයත් තියා ඉන්නවා මැටි බුද්දෙක් හෙල්ලෙන්න පෙරලෙන්නේ නැහැ තිබ්බ දැන තිබ්බා. ඉතින් කට්ටියට තේරෙන්නේ මේ හැම භාවනා මධ්‍යස්ථානකම අයි බුදු පිළිමයක් තියලා තියෙන්නේ. ඒ පිළිමේ නලියන්නේ නැහැ. නලියන්න නැත්නම් මැටි වෙන්න ඕන. මැටි වෙන්නේ නැතුව නලියන්න නැතුව ඉන්නවනම් බුදු වෙන්න ඕන. මිනිස්සු ලේමස් රහිතව සිම්පිත් සහිතව නලියන්න නැතුව ඉන්න බුදු වෙන්න ඕන. අන්න ඒක ආගේ කරන එකට කියනවා මෛත්‍රී කියලා. නලියන්න නැතුව එක තැනක හොඳට පහසුකම් ගිහලා හරි පරිදි ගිහලා වාඩි වෙලා බලන චිත්තක්ෂණ කීයක් මට ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා. ඒකට අපේ ලොකු සාංශ මතක් කරේ. ඉඳ ගන්නකොට ඇස් දෙක වහගෙන හිත දාලා බලන්න මගේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබරද කියලා. ඉඳ ගන්නකොටම කුරුසෙට තියලා එන ගැහුවා වගේ අඩලේට අඩපට්ටලේට වාඩි වුණා නම් මේ ටික වෙලාවක් යනකොට දඟලනවා. උදාහරණයක් වශයෙන් හිතන්න රිලෙවෙක් වලිග උඩ වාඩි උනායි කියලා. ටික වෙලාවක් යනකොට වලිග රිදෙනවා. ඉතින් ඔය දැන් උඟ දෙනකොට වලිගයක් තියෙනවා වගේ නලියන්නේ. වලිගේ උඩ වාඩි වෙලා වගේ. ඉතින් වලිගේ පැත්තට දාලා වාඩි වෙලා බලනවා මේ හරියට බලන්න රිලවට කෙලින් වාඩි වෙන්න බැරි විදිහටනේ වලිගේ හිටලා තියෙන්නේ. ත්‍රිකෝණේ වගේ වලිගේ හිටිනවා කෙලින්ට අත්තක් උඩ වාඩි වෙන එක ලාභයි ඌට. ඒ නිසා උලක් උඩ වාඩි වෙන එක ලාභයි. මොකද වලිගේ හිටලා තියෙන්නේ ත්‍රිකෝණේ කෙලින් හිටවන්න බැරි විදිහට. දැන් බැබුන්ගෙත් තියෙන වලිගේ වගේ ගුලියක්. මිනිස්යාගේ ඕක නැහැ. හැබැයි හොඳට බලන්න ඇට ඇට කුට්ටමේ යටම ඇටේ වලිගෙම තමයි තියෙන්නේ. ඉතින් ඕක හරියට පටල කරගන්න බැරි මනුස්සයාට ඉතින් අර ගාය මේ ගාය ඉන්න බෑ නලියනවා. ඉතින් මෛත්‍රිය වැඩි කෙනාට විපස්සනා වැඩි කෙනාට තිබ්බ ඉරියව්වේ ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන්. අර හෙට අදට වැඩිය හෙට ඉන්න වග බලා ගන්න. ඒක සඳහා පළවෙනිම දේ තමයි වාඩි වෙනකොට පට්ටලියට වාඩි වෙන්න. ඒක කවුරුවක්වත් දන්නේ නැහැ. හුඟ කෙනෙක් දඬු වෙනවා. මිරිකලා වාඩි වෙනවා. අනික් අයට පෙන්වන්න පුම්බනවා. ඉතින් මේ මනුස්සයා විශාල වෙහෙසකටපත් වෙනවා. දනු කන්දේ ගැහුවා වගේ. ඉතින් මෙන්න මේ දේ විපස්සනාටත් ගැලපෙනවා, මෛත්‍රියටත් ගැලපෙනවා. ඉතින් ඒකෙදි අටුවාව පවා පිළිගන්නවා. සමත භාවනා අටුවාව පවා පිළිගන්නවා. මේ මෛත්‍රිය පටන් ගන්න ඕනේ තමන්ගේ කයට තමන් මෛත්‍රී කරලා ඒ ලැබෙන මෛත්‍රියේ සුවය තමයි අනුන්ට දෙන්නේ. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශන දෙකක් ඉන හැරපානවා. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තුනක් ඕන දෙන්න පුළුවන් නිදර්ශන. හොඳ දැන් මේ කාණ වැසනේ වතුර සීතලයි නාන්න හිත දෙන්නෙත් නැහැ. ඒ වෙනකොට ගිම්මාන ඍතුව හිතන්න කියනවා හොඳටම අවුව පායලා අවුව තියෙන වෙලාවක උතුරාගෙන යන දිය දිය බුබුලක් ගාවට යනවා. උතුරලා වැක්කෙරන ඒ කියන්නේ අත දාලා වතුර ගන්න ඕනේ නැහැ. ගිය ගමන් වතුර ගන්න පුළුවන් එකක් ගාවට ගිහිලා හුද්ද පට්ටමක් දාහනේ වතුර බාල්දිය බාල්දිය ඇඟට දානකොට තමයි දැන සිසිලසක් තියෙනවානේ. කිම්හානේ දැන සිසිලස අන්නේ වගේ මම සුවපත් වෙම්මා කියලා තමන්ගේ ඇඟ සකස් කර ගන්නකොට ඇඟ සැහැල්ලු කර ගන්නකොට නැත්තම් සුවපත් වෙම්මා කියලා හිතනකොට තමයි දැනෙනවා නම් යම් කිසි ඉස්පාසුවක් හිතසුව ගතියක් ඒක දැනෙන්නේ නැති කෙනා තව කෙනෙකුට මෛත්‍රී කරන තරම් පොහසත් කෙනෙක් නෙවෙයි. ඒක දැනිලා යම් කිසි කෙනෙකුට වතුර බාල්දි ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඇඟේ සිසිලත දැනෙන්න ආසේ බොහෝ කාලයක් පවතින ආසේ, යෝගෙන් පිරිසිදු වන්න ආසේ. Tamange හිත පිරිසිදු වෙමින් සිසිල් වෙමින් තව ඉස්සරහට කලබලයක් ආවත් දරන්න පුළුවන් මට්ටමට මෛත්‍රී ආවොත් එතෙන් තමන්ගේ මෛත්‍රී භාජ්‍යතන භාජනේ පිරුණොත් පිටලා වැක්කරන ටික විතරයි කාට හරි දෙන්න පුළුවන්. මේකට උංග සමහරත්ව කැමති නැහැ. සමහරු කියනවා එහෙම මමෙක් හදාගෙන මමයා මෛත්‍රී කරගෙන අනුන්ට ඒක වැඩිපුර දෙන එක විපස්සනාට ගැලපෙන්නේ නැහැ. මමෙක් මෙතන හැදිල්ලක් වෙනවා. එහෙම නැත්නම් මෙතන ආත්මార్థකාමී ගතියක් තියෙනවා කියලා. නමුත් මේ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා හරියනවා හරියන ওই ක්‍රමේ විතරයි. Taman ළඟ මෛත්‍රිය නැතුව තව කෙනෙකුට මෛත්‍රී දෙන්න හදනවා නම් ඒක නිකං බොරු දේශපාලන ව්‍යාපාරයක් විතරයි. ඒ නිසා විපස්සනාට වාඩි වුණා වේවා මෛත්‍රී භාවනා සඳහා සමතට වාඩි වුණා වේවා ඒ තමන්ට දැනෙනවා නම් ගිම්හානේ මධ්‍යහන කාලෙහි සිසිල් වතුරක් ඇඟට වැටෙන්නාසේ මෛත්‍රී හිත පැතිරෙන්න පැතිරෙන්න පැතිරෙන්න පැතිරෙන්න හිත සිසිල් වෙන ගතියක් ඒකට අපිට කියන්නේ මෛත්‍රී කියලා අන්නේ සිසිල් වෙන ගතිය හිතන්න කියනවා මට මේ පාඩම කියලා දුන්න ගුරුවරයා මේ වෙලාවේ මේ තරම් සිසිලසෙන්ද ඉන්නේ යම් යම් හේතු නිසා ඒ උත්තරමන් වහන්සේලාට මෙච්චර විවේකයක් මෙච්චර සිසිලක් නැති වෙන්න පුළුවන් අනේ උත්තරමන් වහන්සේලාත් මගේ මේ ඉතිරි පැතිරි යන මෛත්‍රියෙන් මම පුදනවා. අනේ මගේ ගුරුවරයා මේ වාගම සිසිල් වේවා කියලා තමන් අර බින්දින මෛත්‍රිය දෙනවා. ඒ වගේම තමන්ගේ මධ්‍යස්ත වශයෙන් ගරු භාවනීය වූ තව කවුරු හරි ඉන්නවනම් ස්ත්‍රියාවක් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න එපයි කියනවා. පුරුෂයෙක් ස්ත්‍රියට මෛත්‍රී කරන්න එපයි කියනවා. එතකොට විකෘති කාමයක් එන්නේ තියෙනවා. ඒ නිසා ඒ Tamanට ගරු භාවනියත් අන්න දෙනකොට දෙනකොට අර Taman ළඟ තියෙන සුඛය හිතසුව ගතිය වැඩෙනවනම් එන ඒකට මෛත්‍රී භාවනාව කියලා කියනවා. භාවනා කියන්නේ වඩනවා කියන්නේ. Taman ළඟ තියෙන මෛත්‍රී අනුන්ට දෙන්න දෙන්න පහනෙන් පහන පත්තු කරන පත්තු කරන මුල් පහනට අඩුවක් වෙන්නේ නැහැ. මණිකෙන් මණික ලං කරන්න ලං කරන්න මණිකෙන් මණික බබලනවා. ඒ වගේ මෛත්‍රී හදාගෙන මේක දෙන්න දෙන්න වෙදෙන්න වැතිරෙනවා නම් ඒකට අපි කියනවා මෛත්‍රී භාවනාව කියලා. ඊට පස්සේ පුළුවන් මැදහත් ඇත්තන්ට ඊට පස්සේ පුළුවන් වෛරී ඇත්තන්ට ටිකින් ටිකින් ටිකින් ටිකින් දෙනකොට ඕක තමයි සාමාන්‍ය ওই මෛත්‍රී භාවනාවේදී පන්ති 24ක් ආකාරයට මෛත්‍රී භාවනාව වඩන ක්‍රම ඉතින් ඒකම තමයි විපස්සනාට වාඩි වුණාට පස්සේ කෙනෙක් තමයි මේ වාඩි වෙලා මොනම පිනක්වත් හිතන්න එපා. මොනම විපස්සනා ඥානයක්වත් හිතන්න එපා. මොනම ධානයක් හදන්න මම දැන් ඉඳගෙන ඉන්න එක දන්නවද? ඉඳගෙන ඉන්න එක හිතසුව එළවණ එකක්ද? මේ මම පෙර පින් කරපු නිසානේ මේ වගේ කුෂන් එකක් උඩ මේ සුදු ඇඳගෙන සිල් අරගෙන බුද්ධ ශාසනයක වාඩි වෙන්න හම්බුනේ. මේක නිවන කියලා හිතන්න. මේක නිවනම කියලා හිතා. එච්චරයි. ඊට පස්සේ පැයම ඒක පාත්තන්න පුළුවන් නම් ඒ ඉන්න ඉරියව්වේ හිතසුව ගතිය රහත් වෙන්න ඕන කියලා හිතයි. ඒ මොකද ඒක එච්චර සුව වුණත් අපේ හිත කඩප්පුලි අපේ හිත නන්නත්තරයි අපේ හිත පිටට පයි. පයින්කොට ආයෙත් ගෙනත් යන්න මේ උඹ මේ ඉන්න ඉරියව්වේ පහසුකම තියාගෙන හිටපන්. ඉතින් මේකේ නිසා විපස්සනා භාවනාවේ මුල්ම මෛත්‍රිය. මේක බුදුරජාණන් වහන්සේ කියන්නේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකා. අරඤ්‍යගත වේවා රුක්ක මූලගත වේවා ශූන්‍යාගාරගත වේවා පළඟ බඳ වාඩි වන්නේය. ඒ වාඩි වෙලා ඒ වාඩි වෙලා හිට බව දන්නවම හිටගෙන නෙවෙයි කියලා. ඒ ඉන්නකොට මම දන්නවා සමබරව මං ඉන්නේ කියලා. මම දන්නවා මේ දඬු කරගෙන නෙවෙයි ඉන්නේ කියලා. ඕක අත්‍යවශ්‍යයි. මොන භාවනාවටත් අත්‍යවශ්‍යයි. ඉති විපස්සනා කරන හුඟ දෙනෙක් ඉඳගත්ත ගමන් ආනපානෙ ඉල්ලනවා. ඉඳගත්ත ගමන් පිම්බි මැකිලිම නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. මේ වතුර එක අල්ලන්නත් ඉස්සෙල්ලා බත් එක ඉල්ලනවා. ඉස්සෙල්ලා වතුර අල්ලයි වතුර ඇරුවට පස්සේ කටවත හොදාගෙන ඉස්සෙල්ලා බුලත් කාණේ ඉන්නේ. කට හොදාගෙන අත හොදාගෙන තමයි ඊගාට කැම්මේසෙට ආරාධනා කරන්නේ. මේගොල්ලෝ ගී ගාම කැම්මේසි අල්ලනවා අතපය හොදන්නේ නැතුව. අනිත් වගේ මේ විපස්සනායේ මුලත මේ කාරණාව හරියන්නේ නැත්තේ මේ Tamanට Taman මෛත්‍රිය කරන්නෙත් නැහැ. මෛත්‍රිය ඉස්සල්ලාම තියෙන බ්‍රහ්ම විහාරයේ බව දන්නෙත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් උන්දට බ්‍රහ්මයා කියන්න පුළුවන්. දෙවන්නේක් නැහැ. මම දැන් මෙතන කියන එකට දෙවන්නේක් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඉන්නවනම් දෙවන්නේක් ඒ තෘෂ්ණාව තමයි. අපිට මේ ඉන්න බැරි මම දැන් මෙතන කියන එකට අපේ තෘෂ්ණාව විවිධ වෙස්මුණු දාගෙන අපිව 18 සංයුලින් නටවන. අතීතේ මීට වැඩිය හොඳයි, අනාගතේ මීට වැඩිය හොඳයි, තණ්හා වැඩි, අතන මෙතන මීට වැඩිය තණ්හා වැඩි, අරය මෙයා ගාව තණ්හා වැඩි. ඒ නිසා මම දැන් මෙතෙන්ට මෙච්චර හේතු කාරණා පෙන්නුවත් විපස්සනා පැත්තෙන් සහ මෛත්‍රී භාවනා සමත පැත්තෙන් හිත ඉන්නේ නැති බව මේ බණ අහන බණ කියන කවුරුත් දන්න දෙයක්. ඕකයි විපස්සනා කියන්නේ ඕකයි සමතේ කියන්නේ මේ හිත සුව පැත්තේ. ඒ නිසා මේක මනුස්ස ධර්මයක්. මේකේ බුද්ධ බෞද්ධයන්ට සීමා වෙච්ච ත්‍රිපිටකය දන්න අයට සීමා වෙච්ච පැවිදි වෙච්ච අයට සීමා වෙච්ච මේ මේ ශිල්පද තියෙන අයට විතරක් සීමා වෙච්ච කතාවක් නැහැ. මේක අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා සරුවචන් වහන්සේ මේක බ්‍රහ්ම විහාර වශයෙන් ඕනම කෙනෙක් තනියම ඉන්න තාක්කල් බ්‍රහ්මෙක් දෙවන්නේක් හෝ දෙවන්නේක් ඉන්න තාක්කල් දේවලෝකේ තුන් වෙන්න වෙනකොට ගම හතර වෙනකොට කෝලාහලයි. ඕනම කෙනෙකුට තනිවීමේ හැකියාවක් තියෙනවා. මනුෂ්‍ය සමාජශීලී සතෙක් වුණාට තනිවීමේ හැකියාව මේ පරිණාමයෙන් අපිට ලැබිලා තියෙනවා. ඒක දන්නේ නැති මිනිස්සු තමයි මේ හැම වෙලාවෙම කටට දාගෙන දෙවන්නේක් සහිතව ඒක චරගතියක් නැතුව දඟලන්නේ. නමුත් නිකමට විහිළුවට අහනවා ඔබට කඹේක යන්න උනොත් කටක් දාගෙන යන්න පුළුවන්ද කඹේ ඇවිදින්න පුළුවන්ද ඔබට වතුර කඩලා පීනන්න උනොත් කටක් දාගෙන පීනන්න පුළුවන්ද ඒ නිසා බොරු ඕනේ නැහැ මේ පුළුවන් වෙලාවේ හයියත්ති තියෙන වෙලාවේ තව කෙනෙක් අල්ලන දෙක තුන කරගන්නවා වෙනුවට අඩු ගන්න එහෙම වුණත් ඊට එන්නෝ ඉස්සරහෝ පස්සේ තනියම ඉන්න පුළුවන් ගතියක් තියෙන බව දැනගන්නේ මේ ලෝකෙන් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියලා. ඒක දැනගන්න මිනිස්සු බයයි. ඒ නිසා ඒගොල්ලෝ විවිධ සමිති සමාගම් හදාගන්නවා. විවිධ ව්‍යවස්ථාවල් හදාගන්නවා. විවිධ සමූහ හදා ගන්නවා. ඒ කියන්නේ තනියම ඉන්න බය එක. ඒ නිසා කියනවා සිංහයා කවදාකවත් දෙන්නෙක් ඉන්නේ නිසා සිංහයෝ නෑ සමාජශීලී වෙන්නේ නිසා සිංහ සමාජය තමයි ලෝකේ තියෙන ලොකුම විහිළුව. සිංහයෝ සමාජ හදන්නේ නෑ. සිංහයා ඉන්නේ තනියම. මොකද ඌ කාටවත් බය නෑ. ඔය කාගේ හරි කරයක් දාගෙන ඉන්නවනම් ඒ මනුස්සයට වෙලා තියෙන කොන්ද බය නෑ. ඒ තව කෙනෙක් නැතුව ඉන්න බෑ. මං කියන්නේ මුළු ජීවිතේම මුළු දවසම කියලා අඩු ගන්න. එක චිත්තක්ෂණ දෙකක්වත් Tamanට ඉන්න බැරි නම් තනියම ඉති ඌට ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඌට සාක්‍ය සිංහයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් ඌට සාක්‍ය පුත්‍ර කියලා කියන්නේත් නැහැ. ඔක බලු සිංහයි. බෞද්ධ හදලා තියෙන බුදුහාමුදුරු ඉස්ලාම් හදපු සිංහ සමාජයේ දෙන්නෙක් එකපාරේ යන්න එපයි කිව්වා. දෙන්නෙක් එකපාරේ යන්න එපයි කිව්වා. තනි තනිව තමන්ගේ වැඩ කරගන්න. ඉතින් මේකේ නිසා පසේ බුදුරජාණන් වහන්සේලාට සීමා වුණයි කියන එක ටිකක් පිළිගන්න අමාරුයි. මොකද හැම භික්ෂුන් වහන්සේ නමක්ම හැම යෝගාවචරයක් දරගන්න ඕනේ යෝග කර්මයේ යෙදලා ඉන තාකල් කතා කරන්න එපා කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න එපා කෙනෙක් එක්ක බලන්න මේ හම්බෙච්ච වෙලාවේ තමන තම මෛත්‍රී කරගෙන පිරිච්ච ජීවිතයක් ඇති කරන්න. ඒ නිසා දෙවෙනි නිදර්ශනය දෙනවා යම් කිසි බඩු වැඩි වෙලා පිරීලා ගොඩ කබඩා වෙලා මකුල් වැඳිලා තියෙන කාමරයක් ගැන හිතන්න කියලා. ඉතින් අලුතෙන් ආපු ගබඩා පාලකයාට කියන මේක සුද්ධ කරපන් කියලා. පරණ එක නයික අවුල් කරලා තිබ්බේ. ඉතින් අලුතෙන් ආපු එක නා ඉස්සලාම කරන්නේ වන්නසයා මේ මූල ධර්මේ දාන මුළු කාමරේම සවිස් කරනවා. ඉස් කරලා අතු ගාලා ජනෙල් දොරවල් ඇරලා හඳුන් කෝරක් පත්තු කරලා මේකට විවේක වෙන්නයි. එතකොට යාර තිබිච්ච කුණු මකුළු දැල් කැරපොත්තු සීර බහින් වෙලා අර හිස් කාමරේ හුලං වදින අවුව වැටෙන හිස් කාමරේ හඳුන් කරපත්තු කරපම ඇති වෙන පිරිච්ච ගතියක් තියෙනවානේ. බඩු පිරීලා පුස්පෙදිලා තියෙනවට වැඩිය අන්න වගේ තමන්ගේ හිත එක චිත්තක්ෂණයකට ද්වේෂෙන් හිස් වෙනවා. මම මේ අද සම්පූර්ණ පිරිච්ච ජීවිතයක් ගත කරනවා සීලවන්තව සුදු ඇඳගෙන සුදු සිල් රකින්න අය අතර ඉඳගෙන පිරිච්ච ගතියක ඉන්නවා. මම මෛත්‍රී දන්නේ නැති එක්කනට මේක කූඩල්ලා කොට්ට උඩ තිබ්බා වගේ මහා පාළු. මහා තනි ගතියක් දැනෙන. ඉතින් එයා යහාට තෙතමනීට යනවා සීතලට බහිනවා. එහෙම නැත්නම් ගිම්බෙක් ගිම්බෙක් කරන ලාහක් උඩ තිබ්බා වගේ උට ඉන්න බෑ. ඒ නිසා මෛත්‍රී දන්න කෙනා විවේකයට කැමති, පිළිච්ච ගතියට කැමති. ඒ නිසා Tamange හිත ආඩ්‍ය වෙනකොට මේ බල පුළුවන් කාර්කම් හම්බුනාම කීර්ති ප්‍රසංසා වලින් කුණු කන්දල් වලින් පිරලා නෑ. manussකම මතුවේ. හැම කෙනාටම මෙතෙන්ට යන්න පුළුවන්. ඒක මෛත්‍රී කියලා කියන manussකමක් ඒකේ තියෙනවා. ආන ඒක දෙවෙනි නිදර්ශනේ ඉඳගත්තට පස්සේ පරියන්කේ රක්මන මේ විපස්සනාට වේවා සමතෙට වේවා. අන්න ඒ අහිංසකකම මම මේ නිකන් සිල් අරගත්ත බෞද්ධ උපාසක උපාසිකාවක් විතරයි. භික්ෂුවක් භික්ෂුණියක් විතරයි. සික්කමානාවක් සාමණේරියක් විතරයි කියලා. මේ පිරිච්ච ගතියට ගියා නම් ඇත්තටම ආයෙ නිවනක් ඕනේ ඒ නිවනේ රසය එතන තියෙනවා. ඒකෙන් පටන් ගන්න බැරි නම් ඒ කියන්නේ මනුස්සයා පටන් ගන්නකොටම අවුලක පටන් ගන්නවා. තුන්වෙනි එක නිදර්ශනයක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වභාවයෙන්ම ලස්සන කාන්තාවක් මනමාලියක් කරලා මාලහත බැඳලා තැල්ල බැඳලා අලංකාර කරපුවාම මේ ගෑණිකේ ලස්සන තෙදවත් වෙනවනේ. ආන්නේ වගේ තමයි අපේ හිත මෛත්‍රියේ වැටිච්ච ගමන් සුකුමාර කාන්තාවක් ඒ මාලහත බැඳලා පෝරුවට නැංගුවා වගේ හිත සම්පූර්ණ ආඩ්‍ය ගතියකට එනවා මට බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙනවා චන සම්පත්තිය ලැබිලා තියෙනවා මනුස්සාත්ම භාවය තියෙනවා සත්පුරුෂ සංසේවනේ තියෙනවා, සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. ඕන්නම් පැවිදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ මේ අඬන්නේ. මේ ඔක්කොම අතට ලැබිලා තියෙද්දිත් අල්ලපු ගෙදර එකන ටෙලිවිෂන් එකක් තියෙනවා. අපේ ටෙලිවිෂන් එක එච්චර ලොකු නෑ. ඒ වගේ මේ ෆ්ලැට් එකක් නෙවෙයි. ඒකේ 3D තියෙනවා අපිට 3D නෑ. ඒකේ වර්ණ තියෙනවා අපිට වර්ණ නෑ කියලා ඔන්න අපි අඬන දේවල්. කොච්චර තුප්පහි කරගන්නවද කියලා බලන්න මේ දුර්ලභ වස්තු ටික මෙච්චර ලස්සනට ලැබිලා ඒක ගැන කල්පනා කරන්නේ නැතුව අල්ලපු ගෙදරත් එක කල්පනා කර කර මේ කවුදෝ මේ වෙළඳ ප්‍රචාර කාර්ය කොළුවක් දාපු එකක් අල්ලගෙන අපිත් නරක වෙලා අපේ දරුවෝ අපිට වැඩිය නරක වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් කල්පනා කරලා පසේ බුදු වෙන්න ඕනේ නෑ. බෝධිසත්වෙක් වෙන්න ඕනෙමත් නෑ. මිනිස්සෙක් වෙන්න බලන්න. ඒකට මේ මෛත්‍රිය තියෙනවා. ඉතින් මෙහෙම රජ කෙනෙක් ඉඳලා තියෙනවා මේ කතාවේ නිදාන කතාවේ පෙරබරණස බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන රමයේ කියලා තමයි පටන් අරගන්නේ. ඒ රජුරවණ්ඩ මේ ධ්‍යාන හතර තිබිලා තියෙනවා. ඒ රජුරෝ දැකලා තියෙනවා රාජකාරී කරන හැම වෙලාවෙම මේ මෙත්ත කරුණ මුිතා උපේක්ඛා එකක්වත් තියාගන්න බෑ. කැත්තට පොල්ල වගේ ඔළුව තද කරගෙන නටන්න වෙනවා. මේ හතර තියෙන එක උනාට රැකෙන්න නම් එකලා වෙන්න වෙනවා. ඒ නිසා රාජ්‍ය කරන කාලෙම මේක පිළිබඳව අත්දැකීමක් තිබිච්ච රජුරෝ මේ කරන හැම රාජකාරියක්ම හතර බ්‍රහ්ම විහරණයට විරුද්ධයි. එහෙම නැත්නම් ඒක දුර්වල කරනවා. ඒ නිසා මේ ඔක්කොටම වැඩිය හොඳයි බුද්ධ රාජ්‍යය. මේ ලැබිච්ච ප්‍රාදේශීය රාජ්‍යයට වඩා හොඳයි බුද්ධ රාජ්‍යය කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒ රජුරෝ තනියම තීන්දුවක් කරගන්න රාජ්‍ය පාවා දෙන්න ගිහිගේ අතාරින්න ගිහිල්ලා කැලේකට ගිහිල්ලා මේ තනි වෙච්චි ගමන් ඒ කෙනාට මේ මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා හොඳට තියුණු වෙලා පහළ වුණාට පස්සේ ඒ හරහා විපස්සනාට දැම්මට පස්සේ පසීබුදු වුණා කියලායි කියන්නේ නිදස් මේ උපමා කතා නැත්නම් නිදාන කතා. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙකුට මේ මෛත්‍රී සංකල්පය දැනට ඉන්න අසුචි ජීවිතය ගත කරද්දී මේ ගී ජීවිතය ගත කරද්දී මේ කෙලසිච්ච ජීවිතය ගත කරද්දී දැනගෙන ඒක මේ බුදු වුණාට පස්සේ දැනන මෛත්‍රිය නෙවෙයි මේ ඉඳුම් හිටුම් පහසුකම කියන එක. ඉඳගත් තැන ටික වෙලාවක් ඉන්න බැරිකම ඒ සඳහා අපි මේ নানা ආකාර පවුලේ ප්‍රශ්නයි ආර්ථික ප්‍රශ්නයි ඔළුවේ දාගෙන තමන් අයියා වෙන්න හදන හැටි තමන් අක්කා වෙන්න හදන හැටි ඒ වෙනුවට මේ මෛත්‍රිය අතට හම්බෙච්ච මෛත්‍රිය වෘත්ති විඳ ගන්න බැරුව අනාගතයේ අතීතයේ ජීවත් වෙන හැටි දකිනකොට අපි කාට දෝක් හඹරන බත් බැලියෝ බවටපත් වෙනවා. අපි නිකම්ම නිකන් දාසියෝ බවටපත් වෙනවා. මෙච්චර ලස්සන මෛත්‍රියක් තියෙද්දි. අන්තික මේ මෛත්‍රිය හිතන්න කවදාකවත් පහළ ආර්ථික පන්තියේ සහ ඉහළ ආර්ථික පන්තියේ ඉන්න අයට කරන්න බෑ. පහළ ආර්ථික පන්තියේ ඉන්න අයට විවේක වෙන්න වෙලාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරණ්ඩා වෙලා තියෙනවා. බර අදින්න වෙලා තියෙනවා. ඉහළ ආර්ථික පන්තියේ ඉන්න අයට පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. මේ වස්තු කවුරු හොරකම් කරයි. මැද පන්තියේ ඉන්න මිනිසුන්ට විතරයි මේක ලස්සනට හිතට දාගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම මේ නිවන් දකින්නන් වැඩි පිරිසක් ත්‍රිපිටකයේ තියෙන ගොඩක් වෙලාවට හුඟා දුප්පත් හුඟා පොසත් නැත්තන්ගේ කතා විතරයි. ඒ වගේ සුවිශේෂණ නිසා. නමුත් වැඩි හරියක් නිවන් දකින මධ්‍යම පන්තියේ. එනිසා අපි ඉපදිච්ච මධ්‍යම පන්තිය විශාල ආශිර්වාදයක් අපට. අපිට බරපතල ප්‍රශ්න ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒ නිසා ප්‍රශ්න කරන කටිය ප්‍රශ්න කරගන්න දෙන්නේ. ඒකට හේතුවක් තියෙන ප්‍රශ්න කරා. නමුත් අපි බුද්ධ පුත්‍රයෝ අපි බලනවා පුළුවන් තරම් තමන්ට තමයි මෛත්‍රී කරන්න. ඒ නිසා ඉඳුන් හිටුන් පහසුකම් පිළිබඳව අපි සලකා බලනවා. ඉඳගෙන හිටියා, හිටගෙන හිටියා, හිටගෙන හිටගෙන හිටියාත් ඇවිද්දාත් නිදාගත්තා. මේක කාය කර්ම. මෛත්‍රී කාය කර්මය කියලා කියන්නේ ඉන්න ඉරියව්වට මෛත්‍රී කරන. මෛත්‍රී වචී කර්මය කියලා කියන්නේ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන පරිහරා. ද්වේෂ චරිතයට කියනවා අවේරෝ හෝමි කියන්නේ කියලා. මෝහ චරිතයට කියනවා අනීගෝ හෝමි අබ්මෙල් රෝග ලියන කයින් අතනියපත් වෙන අවේ අනේ අභ්‍යාපජ්ජෝ හෝමි ව්‍යාබාධ මට නැති වේවා. සුඛියත්තානම් පරිහරාමි කියලා කියන්නේ ඥාන චරිතය. මට ලැබිච්ච ජීවිතේ මම සෝසේ පරිහරණය කරනවා. ඉඳගත් තැන සිඳුන් හිරු පාසුකම් ලබනවා. හිටගෙන ඉනකොට සමබරව හිටගෙන ඉන්නවා. ඇවිදිනකොට පොළොව උඩ මහා පොළොව පොළොව මහි කාන්තාව මත සපත්තු සිරිපු දාන්න නැතුව තනි තලාපොළොව එහාට මෙහාට ඇවිදිනවා. බුදියනකොට බුදියනිනවා. මේක ලැබිච්ච ජීවිතයේ සෝසිය පරිහරණය කරනවා. එක් එක්කත් මේ ලෝකේ නෑ ඕකට. ඔක්කොටම තව ලැබිලා නැහැ. ලැබිච්ච කාට ඒක අරසා කරන්න කියලා ද්වේෂය. නමුත් මේ පොළවේ විදිරුණ පොළවේ විදිරුණ බව දන්නවනේ. ඔක තමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. එතකොට ඒ වෙලාවේ ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නවනේ. බුදියාගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නවනේ. ඉතින් ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නැත්නම් ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා අහම උඩ පිම්බන්නවා. මේ පොත්වල ලියලා ඇති, ආකාශය ලියලා ඇති මේ හිටගෙන ඉන්නකොට දැනෙන හැටි. නැත්නම් ඇවිදිනකොට දැනෙන හැටි. ඉඳගෙන ඉන්නකොට දැනෙන හැටි නෑ. Tamanට වැටහෙන දෙයි. ඒක කීමනේ වටිනාකමක් නෑ භාවනා කමටහන් සුද්ධ කිරීම කැර. නමුත් භාවනා කමටහන් සුද්ධ කරනකොට ඒක කියන එකමයි කමටහන් සුද්ධ වෙනවා. ඒක ලොකු මෛත්‍රියක්. තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න හැටි වැටේ නැහැටි. මෙන්න මේ විදිහට මෛත්‍රී කරන එක පිළිබඳව අදහසක් තියෙනවා නම් එමස එදා ඉඳලා ජීවත් වෙන මිනිස්සෙක් බාට වෙනවා කඹරන බැලේක් නෙවෙයි. දාසෙක් නෙවෙයි. ජීවත් වෙලා ජීවත් වෙලා වැරදි නම් වැරදි කියනවා. සැප නම් සැප කියනවා. දුක නම් දුක කියනවා. ඒ 16 ගැටි තමයි හැමදාම සැප හොයන්නේ. මොකද ඌ කාලකන්‍යා ඉඳලා තියෙන දුකේ. ඉතින් ආපු ගමන් සැපෙයිල. මේක එහෙම ගන්නෑ. මේක දිනේ ඇති හැටි. ඒ නිසා විපස්සනායි මෛත්‍රී කියලා කියන්නේ තමන් ඉන්න ඉරියව්වට එළඹ වාසය කිරීම. සමත වශයෙන් කියනකොට කියන්නේ වෛර නැතිවීම අවේරෝමි අනීගෝමි හිතේ දෝමනසේ නැතිවීම අභ්‍යාපජ්ජෝමි කයේ ලෙඩ රෝග නැතිවීම සහ ඉඳුන් හිටුම් පහසුකම කියන ලැබුණා වූ ජීවිතයේ සුවසේ පරිහරණය කිරීම පිළිබඳ සංකල්පය. ඒක වචනෙමුත් සිද්ධ වෙන්න පුළුවන්, හිතමුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනාදීටදී ක්‍රියාශක්තියක් තියෙනවා. ඊයේත් පල්ලෙහාදී අහලා තිබුණා. ඇයි ස්වාමීන් වහන්සේ මේ නිසන් වලට ආපුවම ආනාපාන සති භාවනා විතරක් උගන්වන්නේ නැත්තු ගන්නන්නේ? ඇයි අපිට මෛත්‍රිය උගන්වන්නේ නැත්තේ කියලා. ඉතින් විපස්සනා කරන්න මෛත්‍රිය තියෙන්න ඕනේ. නැත්නම් විපස්සනා කරන්න බෑ. මේ ආනාපානි කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ගා තියෙන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මෛත්‍රී කියලා අර කියන වචන ටික වෙන්න ඇති. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න එච්චර වෙලා ගන්න බෑ. ඒ වෙලාවේදී නමුත් පළවෙනි වාක්‍යෙම ලියලා තියෙන හොඳට පහසුවට පට්ටලේ වාඩි වෙලා ඉන්න හිතට සුව එලවන්නේ කියලා. එතකොට මෛත්‍රී පිළිබඳව අපි මෙච්චර වෙලා ගත්ත නිසා ඒ අනුසාරේ ඒක රූපකයක් කරගෙන දෙවනියට දක්වන කරුණාව සඳහන් කරන්න පුළුවන් ඒ යම් කිසි වෙලාවට සුඛ දුක්ඛ වෙනුවට සුඛ දුක්ඛේ නැති බව නැත්නම් මේ සුඛ හිතසුව නැති බව අහිත දුක ආපු වෙලාවට ඒක නැති කිරීමට ගන්නා කරුණම කාරණාවට කියනවා කරුණාව කියලා. නැත්නම් අනුකම්පාව කියලා කවුරු හරි අහිතකට දුකටපත් වෙච්චාම එයාට ඇති වෙන කම්පාව අනුව මටත් කම්පාවක් එනවා. ඒකට අනුකම්පාව කියලා කියනවා. ඒකට කරුණාව කියලා කියනවා. ඒ නිසා ඒක අරමුණු කරන්නේ දුක්ඛිත සත්වයා. දුක්ඛිත සත්වයා අරමුණු කරගෙන එයාට ඇතිලා තියෙන අහිත දුක අපනයනය කිරීමයි. ඉවත දැමීම සඳහා ඒ සංඛ්‍යාත වූ කල්පනාවට කර්මාව කියලා කියනවා. ඒක නිසා කරුණාවේ මෛත්‍රිය තමයි පටන් අරගන්නේ. පටන් ගන්න විනාඩි 5 10 යනකොට ඔන්න දුක මතුවේ. ඉඳගෙන ඉන්න ඉරියව්වේ අහිත අමනාපය පහළ වෙච්චාම ඒක නැති කිරීම සඳහා ගන්න චේතනා ක්‍රියාකාරකම් අනුකම්පාවෙන් කරන්නේ ඒ අනුකම්පාවෙන් කරන්නේ මෙන්න මෙහෙමයි විපස්සනාද කියන්නේ මේ ශරීරය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලලා දැන් සුවසේ තිබ්බ ශරීරය විනාඩි 5කින් දුකටපත් වුණා. ඉරියව දුකටපත් වුණා. අරමුණේ නොසිටීම නිසා දුකටපත් වුණා. පිට සද්දයක් ආපු නිසා දුකටපත් වුණා. හිතවිලි ආපු නිසා දුකටපත් වුණා කියලා අන්න ඒකෙදි ඒ සුඛ දුක්ඛ නෑ මේකෙදි කියලා තියෙන අහිත දුක්ඛ අපනායනය කිරීම සඳහා අපිට කිරීම සඳහා ඒ සංඛ්‍යාත උදී මට පහළ වුණාට පස්සේ මේ ශාරීරික පැත්තට සාක්ෂි දෙන්න යන්න එපා ශරීරයේ දුකටපත් වෙලා තියෙනවා අපහසුටපත් වෙලා තියෙනවා මම දැන් භාවනාව වශයෙන් මොකද කරන්නේ ඒක කනගාටුවක්වත් නොපැමිණීම සැපක්වත් නෙවෙයි කාටවත් පැමිණෙනවා. ඉඳගෙන ඉන්න විනාඩි 5න් 10න් 15න් වැඩිපුරම 20 යනකොට ඕනම කෙනෙකුට වෙහෙසටපත් වෙනවා. අන්නේපත් වෙච්චාම පත්විච්ච බව කියන්නේ නැතුව ඒක නොයෙන්ද ඉල්ලනවා නම් ආපු දෙයට ද්වේෂ කරනවා නම් ඒ කරුණාව වෙනුවට ද්වේෂය වංචා කරනවා. කරුණාවක් එන ඕන කෙනෙකුට මගේ යක දැන් තියෙන අපහසු වෙහෙසේ. ආන්නේ වෙහෙස ඇති වුණා. ඒක ඇති උනේ මෙහෙමයි මට දකුණු කකුලේ මේ නහරයට තමයි සිදුනේ. ඇටේ යට තමයි රිදුනේ. එහෙම නැත්නම් මේ ධනිස්සේ මෙතනයි රිදෙන්නේ. එහෙම නැත්නම් මට ආනපානිය ඉන්න බෑ හිත පිටපයි. නැත්නම් මට මේ සද්ද නිසා කරදර වෙනවා කියලා. මෙන්න මේ ටික ඇති හැටි වාර්තා කරනවා නම් එයා දන්නවා මේ කරුණාවක් අවශ්‍ය කරන වෙලාවක් කයට තියෙනවා. හිත ඒක තේරුම් ගන්න. ඒක මේ කයට වෙච්ච ගැන කනගාටු වෙන්නවක් ගන්න. ඒකට මේ සද්ද ඇති කරන මිනිස්සුත් එක තරහ වෙන්නවත් යනවා කියලා කියන්නේ කරුණාව වංචනික වශයෙන් කියලා ද්වේෂයක් ඇති කරනවා. අන්නේ தත්වෙට යන්න දෙන්න තුව මේ කරුණා කරුණා වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඒ අහිත දුක්ඛ පිටු දැකීම සඳහා වෙන කල්පනාවල් වලට කියනවා කරුණාව කියලා. මේ කිසිම කෙනෙක් නෑ මෙතන ඒක නැති. ඕනම කෙනෙකුට මේක තියෙනවා අපි ඒක පටලවා ගන්නවා. ඒක නොපැමිණීමට උපක්‍රමයක් තියනවාද? ඒක කෙරුවේ වෙන ආත්මවාදී කෙනෙක්ද නැත්නම් මේ හේතුඵල ධර්මකින්ද කියන එක අමතක කරලා මේකට ද්වේෂ කරනකොට කරුණාව මතුවෙන්නේ වංචනික ස්වරූපෙන් ද්වේෂයේ ස්වරූපෙන් ඉතින් ඒ නිසා හුඟව දෙනකොට කමඨාන් සුද්ධ කරනට ඇති දෙයක් කියන්න බෑ. හුඟව දෙනෙක් කියනවට පුද්ගලිකව කියන්න ඕනේ. මේ පුද්ගලික මේකක් කියලා මේ මානවයාට පැමිණෙන දුක Taman පුද්ගලිකකරණය කර ගැනීමක් නිසා sannivedanaye කඩා හැලෙනවා. වංචනික ධර්මයක් වැඩ කරනවා. හුඟව දෙනෙක් හිතනවා මේ මේ වේදනාව වෙන්නේ මට විතරයි කියලා. මේ වගේ මානවයාට ඇති මේ පෞද්ගලික දුක පෞද්ගලිකකරණය කරගත්ත පෘ탁ජනයට කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා. ඒක හෙලි කරන්න දන්නේ කනට බුදුහාමුදුරුවෝ පේනවා. ධර්මයේ තියෙන. ආන්නේක හෙලි කරන්න වෙනවා මොකද අනිවාර්යයෙන්ම ටිකක් වෙලා ඉඳකොට මේ දුක ඇති වෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුජාන් වහන්සේ ඉන්න කාලේ මේ එක බණක් කාලා රහත් වෙලා තියෙනවා. ඒ මොකද? ඒ විනාඩි 15න් පස්සේ ආ ඉන්නේ දුකත් එක්ක රණ්ඩු කර කර. ඒ දුක අතරින් බණහන කෙනා ඒ දුක විනිවිදලා බුදුහාමරගේ වචනය අහන කෙනා ඒ දුක විනිවිදමින් ඇහිීමට මුල් තැන දෙන්න පුළුවන් කෙනා තදබල විපස්සනාවක් කරන්න. භාවනාවක් වෙනවා එතන. ආන්න ඒ දේ දන්න කෙනාට ඒ කාලය තුල නිවන් දකින්න හොඳටම අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් බුදුහාමරගේ ඉන්ද්‍රජාලයක්වත් වෙන මැජික් එකක්වත් දෙයියෝ දීපු දේවතුප සංහාරයක් නෙවෙයි. ඒ බණ අහනකොට වේදනාවක් මතුවෙනවා. ඒ කියෙද්දී ආ වේදනාවක් තියාගෙන බුදුබණ අහනවා. හරියට ආනපාන භාවනා කරන එකන වේදනාව ආවට පස්සෙත් එක සැරේටම දඟලන්නේ නැතුව වේදනාව හරහා මට ආනාපානෙ කෙරෙනවනේ කොහොමඩක්ක බලන්න බැරිද? හුස්ම ගැනීම වේදනාව නිසා ඇවිස්සිලාද? හුස්ම ගැනීම වේදනාව නිසා හෙල්ලිලා නැද්ද? නැත්නම් හුස්ම ගැනීම කොහොමදත් තැම්පත් වෙලාද කියලා බැලුවොත් පුදුම හිතෙයි. ඔය කොච්චර සද්ද වේදනා හිතවිලි කරදර කරත් හුස්ම දිගේ පුළු පුළුවන් වෙලාවේ සම්බන්ධය පවත් කරන තේරෙයි. කලබල වෙන්න ඕන නම් පිටට හිත දාන්න. සද්ද වලට හිත දාන්න. ආනපන හිත දැම්මොත් සද්ද මැද තැම්පත් වීම සිදු වෙනවා. මේක එක පැයක් භාවනා කරපෙන්න දාන්න. මුග දෙනකොට විනාඩි 10න් භාවනා නැගිටින්න හිතන මොකද කයට ඒ තරම් ආදරෙයි ජීවිතයට ඒ තරම් ආදරෙයි ඒ නිසා කයට පැමිණීමේ දුක මගේ කියා ගන්නවා. ජීවිතේට පැමිණෙන දුක මගේ කියාගෙන එයා ඒක මේ මේ කයට ඇති වෙන දුක එකක් ඒක දැනගන්න හිත තව එකක් කියලා දන්නේ ඒ අහිත දුක්ඛ දුරුවන් කිරීම සඳහා හිතේ පහළ වෙන මේ ශක්තිය තමයි කරුණාව කියලා කියන්නේ කරුණා මුදිත පරිතව කයි දිහා බලනද ඒ අස්සෙම මට එක්ක මූල කර්මත්තට අහුක දෙන්න බැරිද එහෙනම් දැන් මේ ඇහින බණවට අහුකම් දෙන්න බැරිද කියලා බැලුවොත් අපි හිතන්නේ නැති ශක්තියක් කියලා ඒක පේනවා එක දරුවෙක් වදාගත්ත අම්මා කෙනෙක් ඒ දරුවත් හදාන තමයි රසාවත් කරන, ගෙදරත් පිරිසුදු කරන ඉන්නවයි කිව්වහම පොඩි ඌලියක් නෙමෙයි අම්මට තියෙන්නේ. ඒ තරම්ම ඒ දරුවා අවධානය ඉල්ලනවා. ගෙදරතොටේ වැඩ කෙරෙන්නත් ඕනේ. අම්මට තනියට කිරි එන්නේ හොඳට කෑවේ නැත්තම් මේ ඔක්කොම කරගෙන අම්මා කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. දැන් දෙවෙනි දරුවෙක් ඉපදුණා. දෙවෙනි දරුවා චම්පලෙන් දරුවා මරණ්ඩයි. වෙන කෙනෙකුට බාර දෙන්නයි. ඌත් තියාගෙන එපාය. දෙවෙනි කාට උදව් කරන්නේ. ඒතකොට පළවෙනි කාට විරුද්ධ වෙනවා. පළවෙනි එක කොහොමඩක්වත් දෙවෙනි එකට විරුද්ධයි. මොකද අම්මගේ අවධානය යන්නේ දෙවෙනි එකට. ඉතින් අම්මා මේ දෙකටම බැලන්ස් කරනකොට ඒ අම්මගේ හිතක පහළ වෙන කරුණාව බලන්න ලොකු එකා ලෙඩ වුණොත් බලනවා. පොඩි එකා පුළුවන් තරම් නාවන්න කවන්න පුවන්න බලනවා. ඊට පස්සේ තුන්වෙනි එකෙක් උපදිනවා. එnde end end end යනකොට ඒ අම්මා තුලේ පහළ වෙන ගතිය පිරිමියෙකුට හිතා ගන්න බෑ. පිරිමි ඒ තරම්ම ඔලොමොලයි. ඒවට අත්තරකාරය හොයනවා, ආරම්මණම් හොයනවා. එක අම්මා කෙනෙක් දරුවෝ හත් අට දෙනෙක් හදනවා කිව්වහම ආයේ වෙන ව්‍යායාමයක් ඕනේ නැහැ. ඒ අම්මට තේරෙනවා. ඒ අම්මා ඉන්නේ පුදුමාකාර කරුණාවක. ඒ අම්මට වෙලාවට කා ගන්න නැහැ. කිරි ටික දී ගන්න තනේ කිරි නැහැ. නා කියා ගන්න වෙලාවක් නැහැ. මොකද මේ දරුවන්ගේ දේවල් ඒකෙදිත් ඒ අම්මා මුවින් නොබැන. ඒ උසන ඉසිතිල්ලට පුත්‍රයන්න්සේ ගෑනු පක්ෂයටම කියන්නේ මාතුගාම කියලා. මාතුකාම කියන්නේ මාතෘත්වයක් තියෙන උන්ගේ ඇඟේම ඉපදෙලා. පිටිපොඩ දරන ඔක ඇත්තෙන් පොළෙන් එක්ක එක්කට ගහනවා එක්ක පොළවේ ගහනවා නැත්නම් දමල ගහලා යනවා. එහෙම නැත්නම් වෙන ගෑණියක් ගන්නවා. එහෙම නෑ අම්මා කෙනෙක්ගේ. ඉතින් ඒක අපිරිමිකාවක් තියෙනවා. බුදුජානසිට කරුණා සීතල හදයන් කියලා තියලා තියෙන ඥානොන්ට එහා ගිහිලා තියලා තියෙන බුදුජානසිට කරුණාව වල මහා කරුණාව මහා ප්‍රඥාව. ඒක අපි ගන්නෙ නැත්තේ නෝන්ජල්කමක් කියලා අපි හිතනවා. මේ වැඩ ගොඩාක් කරමින් තව වැඩකට හිත දාන එක යටහත් පහත් ගතියක් බැල ගතියක් නෑ. මේකෙන් තමයි මනස පුදුහන්නේ. එනිසා යා දුක ආවට එක වචනේ තියෙන මුවිත් නොබැන හිටපන්. වචනෙන් කියන්න එපා කාටවත් කියපුව ගමන් ඔබ නෝන්ජලෙක් වෙනවා. වැඩේත් කරලා පොන්නේක් වෙනවා. බාල්දුකාරයෙක් වෙනවා. නෝන්ජලෙක් කරනවා. කාගෙන හිටියොත් වැඩේ කරනවා කාටවත් අඟවන්න තියන්නේ නැහැ. ඒ නිසා නිතරම ජාතික වීරයෙක් බාටපත් වෙනවා. ඒ නිසා ඒ කරුණාව අපි ළඟ තියෙනවා ඒ ක්‍රියාවත් කරන්ඩ ආනපානේ බලනකොට <clears throat> විපස්සනා පැත්තෙන් සද්දයක් ආවට සද්දෙන් හිත කැඩුනට ඉවුරුනාට පස්සේ තිබුණා වාගේ ආනපාණ්ඩිතය යොදන්න. ඒක දිගට මෙන්න සද්දයක් නම් කැඩින බව දැනගෙන මේ සද්දෙතිදී හුස්ම ගන්නව නේද මං කියලා දැනගන්න බලන්න. එහෙමත් නැත්තම් මේ සද්දේ හිත කරදර කරනවා. ආනාපාන හිත යන්නේ නැහැ කියලා මම ඉඳගෙන ඉන්නවා නේද කියන එක දකින්න පුළුවන් කියන එක හරිම පහසුයි. ඒක මම නැවත නැවතත් මේ මෑත කාලේ මතක් කරන කාරණාවක්. ඉඳගෙන ආනාපාන කරනලායි සද්දයකට කරදර වෙයි. කද්දේ හොඳ එකක් නෙවෙයි තමයි. නැත්තම් හොඳයි තමයි. මොකද මේ සද්දෙදීදී හුස්ම ගන්නවනේ. හුස්ම නතර කරන්නේ නැහැ අන්න පුළුවන් නම් බලපන් හුස්ම දිහා. ඊට පස්සේ බලපන් පුළුවන් නම් හුස්මර තරම් විශ්වාසලා දෙන්න බැන්න මේ ආශ්වාස මේ ප්‍රශ්වාස ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ මනුස්සයා වැඩෙනවා මොකද්ද ගුණයක් අහිත දුක්ඛ තියෙනවා ඒක නැති කරන්න නම් කරදර කරන එක ගැන හිතන්න හිතන්න දුක වැඩි මම නැවතත් කියනවා ඒක බාධා කරන සාධකයට වැස්සට කැස්සට සද්දෙට හිතන්න හිතන්න දුක වැඩි තමන් ගැන කරුණාවක් තියෙන කෙනා බලන්න ඒ වුණාට ආනපානේ කරදරයකට යනවනේ ඒකට මේ ඉඳගෙන ඉන්න ශරීරය තියෙනවනේ මට බැරිද වරින් වර අතරින් පතරින් ඉන්න කය බලන්න බලනකොට බලන්න ඉන්න කය එනතන ආනපානේ කොහේ සැපතේ ඉන්නවා එතකොට එන්නේ එන්නේ එතන සැප වැඩි වෙන නිසා කරුණාව භාවනාවේදී විනාඩි 10න් එන්න පටන් ගන්නවා පළවෙනි විනාඩි 10 අපි දෙමු මෛත්‍රියට දෙවෙනි විනාඩි 10 කරුණාව යම් වෙලාවක මේකේන මේ කරදරයක් ආවපමණින් කෑකෝ සංගහන්න නැතුව චෝදනා කරන්නේ නැතුව අයිතිවාසිකම් ඉල්ලන්නේ මේ කාගෙන හිටියොත් එයාට අර ඒ කාලය තුල අර යාකාර බැල්මක් බන්නකට කය එන්න එන්න තැම්පත් වෙන බවක් තේරෙනවා. එන්න එන්න ආනාපාන ගත්තනම් ආනාපාන තැම්පත් වෙන ගතියක් තේරෙනවා. පිම්බි මැකිලි බන්නවා පිම්බි මැකිලි මේ තැම්පත් වෙන ගතියක් තේරෙනවා. සක්මන් කරනවා සක්මන අනායාසයෙන් කරන ගතියක් එනවා. නිදැල්ලේ කරන ගතියක් එනවා. ඒකෝට යාට තේරෙනවා මේ පොරකණ්ඩ ගියොත් තමයි මේ දැවිලි තැවිලි ගොඩක් තියෙන්නේ. මේ කරදර කොච්චර තිබුණත් ඒව අතරින් බලාගෙන අරමුණ දිගේ හිත පැවැත්වුවොත් පුදුම මිහිරියාවක්, කිරි රසයක්, නෙල්ලි ගෙඩිය කාගෙන කාගෙන කාගෙන යනකොට මැදදිමත් වෙන පැණි රස වගේ බුලත් ටිකක් කාලා මුලදී පැංගිරි රහ තුන ටිකක් වෙලා කරන කිරි රහ වගේ මේ භාවනාවේදීම දුක පිළිබඳ අර්ථකථනයක් කරනවා කාටවත් ඔක කියන්න යන්නේ නැතුව චෝදනා කරන තෝක විනිවිද්දොත් ඔගේ එහා පැත්තේ සපක් තියෙනවා එහා පැත්තේ සම්පතුවත් වෙනවා මුදිතාව කියලා මුචා කියන්නේ ලැබිච්ච සැප ලැබිච්ච සුව මගෙන් ගිලිහි නොයාවා කියලා ඇති වෙන ගතියට මුදිතාව කියලා කියනවා. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ දරුවෝ විභාගේ පාස් වෙලා රස්සාවක් ලැබලා සුවසේ ජීවත් වෙන අම්මයි තාත්තා සන්තෝෂ වෙනවා. අනේ මගේ දරුවන්ට යථාලද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡanti. ධාර්මිකව ලැබුණා වූ සම්පත්තිය අනේ උන්ගේ නොපිරිහේවා. ඒ තමයි බාහිරමයි මුදිතාව. අජ්‍යන්තර මුචාරිත විපස්සනා මුචාව තමයි ඒ මොන කරදරේ හරි කමන්නේ දිගට කරදර කරන්නේ ඒකත් එක්ක හැප්පිලා හිත අවශ්‍ය ගන්න එපා ඒ වෙලාවේදී ඔළුව පාත් කරගෙන ඉඳලා ඒක අතරින් Taman ඉන්න ඉරියව්ව හෝ ආනපානෙ හෝ බලාගෙන ගියොත් දියටින් ගින්දර ගෙනියනවා වගේ ওই කරදරේ හැප්පෙන්න ගියොත් වැඩි වෙනවා අයිතිවාසිකම් ඉල්ලන්නකොත් වැඩි වෙනවා ඒ කරදරේ හරහා යන්න ගියොත් ඒක කියන්නේ දැලෙන් හුලම් බදනවා වගේ කියලා. හුලඟට බෑ දැල හොල්ලන්න. හුලඟට පුළුවන් රුවලක් හොල්ලන්න. හුලඟට පුළුවන් නැවක් හොල්ලන්න, දැලක් හොල්ලන්න බෑ. දැල පොඩි හෙල්ලිල්ලක් කරනවා. නමුත් දැලෙන් හුලම් බදන්නේ නැහැ. ඒ වගේ මොන කරදරයක් ආවත් සති ජාලාව සති දැල කඩන්න බෑ. ඒ නිසා කරදර එයි. දැල පොඩ්ඩක් හුලං අල්ලනවා. නමුත් ආයෙසරක් කෙටින් හිටිනවා. රුවලට අහුනොත් නම් නැවක් අරගෙන යනවා. ඒ නිසා අපේ සතිය දැලක් වශයෙන් තියාගෙන ඉන්න ඒ දැල හොලගෙන් හොල්ලන්න පුළුවන් වුණාට බදලන්න බෑ. ඒ වගේ මොන කරදරයක් ආවත් ඒ වගේ කරදරවල තියෙන අනිත්‍යත්වයක්. කරදරවල තියෙන දුක්ඛත්වයක් අනාත්මත්වයක්. සතිය ඒ අනුව වාසිය ලබාගෙන සතිය පවත්වන්න පුළුවන් නම් එන මුදිතාව මම හිතනවා මේ රජ්ජුරවන්ට ගොඩාක් උදව් වෙන්න ඇති කියලා. මෙත්ත කරන මුත්‍යා දාන නිසා විපස්සනා කරන්න ගියාම කායික දුක ඉඳ ඇති. ඒවා විඳගෙන ඉඳ ඇති. ඉන්නකොට ඇතිවෙච්ච මේ මුදිතාව නිසා යාට තේරෙනවා ඉවසන්නා නිවන් දකි කියලා. මෙන්න මේ විදිහට මේ තැපට දුකට එනකොට කෑකොස් රංගහන්න නැතුව ඒක තමයි වාසියට හරවන. උතුරු පැත්තේ හුලඟාවත් දකුණු පැත්තේ හුලඟාවත් අපි අර ඉතල පච කරපු රුවලේ උපමාව පෙන්නනවා රුවල් කාර්යා රුවල බැඳ ගන්නවා විරුද්ධ පැත්තෙන් හුලඟාවත් යන්න ඕන පැත්තට යන්න දන්නවා. ඒක ඉස්සර තිබුණ නායක ශිල්පයේ තිබුණ අති දක්ෂකමක්. කොයි පැත්තෙන් හුලං ආවත් එයාට යන්න ඕන පැත්තට හුවල හරව ගන්න හැටි ආ දන්නවා වගේ උපේක්ෂාව තියෙන එකන මේ කරුණාවත් මේ මෙත්තාවත් මේ මුදිතාවත් තුන අවස්ථානුකූලව හසුරව ගන්නවා මුවින් නොබැන ඉන්න මොන දේකටවත් චෝදනා කරන්නේ මේ හැම එකක්ම මට භාවනා උගන්නන්නයි එන්නේ හේතුඵල ධර්ම උගන්නන්නයි එන්නේ ඇති හැටි උගන්නන්නයි එන්නේ ඇති හැටි දැක ගන්නයි එන්නේ මේකට හැප්පෙන්නේ නැතුව උපේක්ෂා කරන්න පුළුවන් මේ සැප දුක දෙකෙහි නොසැලෙන ගතිය කියලා කියනවා. එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා. සැප දුක දෙකම නැති පුළුවන් තරම් මැද හරියට හිත ගන්න. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා දැලට හුලං අල්ලපුවාම හැල්ලෙනා වගේ හැල්ලිල්මක් හැල්ලෙනම බදන්නේ ආන්න ඉතින් ආවට පස්සේ අර තේනවා දැන් මේ මේ ප්‍රාන්ත රාජ්‍ය කෙනෙක් පසීබුදු වුණානේ ඒ පසේ බුදුරජුරෝ බුදුහාමුදුරු ආයතනක රජකම් කෙරුවයි කියලා හිතන්නේ. එයාට පුළුවන් වෙන්දට වැඩිය හොඳට රජකම් කරන්න. එන්නේ ඒ ගියේ කන ආපහු එන්නේ වැඩක් නෑ මොකද අතන ඊට වැඩිය හොඳ එකක්. නමුත් මේක සාක්ෂාත් කරාට පස්සේ තේනවා අපි ළඟ තියෙන මේ දුක් කරදර අපි මේ ලොකු කරන දඟලන්නේ කෙන්දක් තියෙන එක කන්දක් කරන දඟලන්නේ අමනකම නිසා අවිද්‍යාව නිසා මෝහය නිසා නොදැනීම නිසා සාතුෂ්ණාව නිසා ඒ නිසා අපි වැඩියෙන් වැඩියෙන් චෝදනා කරන චෝදනා කරන බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙකු සියල්ල දක්න කෙනෙකුට පේනවා අන්නේ මේමස කොච්චර දුර්වලද කියලා. අද ඔය ආයුධ තියාගෙන සේනා සංවිධානය කරන සමිති හදාගෙන නිලතල තාන්න මාන සීරම අරගෙන තියෙන්නේ gedarata බංකොලොත් මිනිස්සු. තනි මිනිහට මොනම සේනාවක්වත් ඕනේ මොනම ආයුධයක්වත් ඕනේ මොනම ව්‍යවස්ථාවක්වත් ඕනේ මම දැන් මෙතන. ඒකට ගහන්න මොනම දෙයක්වත් නැහැ. ඉතින් අපි සතියටත් දෙනවා ඔය අර්ථකතනය. කිසිම දෙයක් ගැන පංගු peeru කරන්න එපා. එන හැටියට බාරගනි. එයා එන ඇවිල්ල යන මිනිහෙක් නේ. බුමුකට උකට තරංගහයි. බුමුකට උකට නලියන්නේ. ඔක යනකම් හිටපන්. ඒකට අපි කියන්නේ විපස්සනා කරනවා කියලා දේයක මුලමදාග දකින්න. සද්දයක් ආව මුලදි කරදරයි, මැදදි දරනවා, සද්දි වෙනකොට ඉවරයි. වේදනාවක් ආව ඒකට මුලමදාගක් තියෙනවා. හිතවිල්ලක් ආව ඒකට මුලමදාගක් තියෙනවා. ඒ හැම එකේම මුල මැදක බලනකොට ආනාපාන මුල මැදක බලන වෙලාව හම්බ වෙනවා. ඊට පස්සේ ඒකත් විසිකරතයි. දැන් අපිට වෙලා තියෙන ආනාපාන වගේ දෙයක මුල මැදක බලා ගන්න වෙලාවක් නැහැ. මොකද අතරමැදදී හිතවිලි වේදනා සද්ද කරන අපි ඒ යනවා කිපෙනවා. කියනවා දඟලනකොට අර සද්ද වේදනා හිතවිලි දිනනවා. ආනාපාන පරදිනවා සතිය පරදිනවා යෝගාචර පරදිනවා. මේ මෙත්ත කරන මොකද අපේක්ෂා තියෙනවනම් ඒ සමතපැත්තෙමුත් ලස්සන මේ වර්ධනයක් එකේ තියෙනවා. විපස්සනා පැත්තෙන් සමාන්තර දියුණුවක් තියෙනවා. සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ මතුවෙන ඕනම දෙයක ඇතිව පවත නැතුව යන දේ සංස්කාර කියනවා. ඒ વિશેයි පංගු peeru තෝරන්න නැතුව දේශ උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් ඒ ගතියට ගහනද ඒකට මේක පෙන්වන්නේ අවිරුද්ධමානෝ. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව. මේ ලෝකේ තියෙන ඕනම දෙයකට විරුද්ධ වුණොත් තමයි අපි ඒකට පෙට්‍රල් පුච්චන්නේ. කිසියම් දෙයකට විරුද්ධ වෙන්නේ නැතුව මට තියෙන මගේ සතිය සාක්ෂාත් කරගන්න එකයි. මට තියෙන මගේ Brahmacharya රැක ගන්න එකයි. විපස්සනා වඩන එකයි. නොසලී ඉන්න එකයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාව නැත්නම් අපන්නක ප්‍රතිපදාව. ඕකටම කියනවා සංඝයාගේ තියෙන සාමීචි ප්‍රතිපන්න ගතිය කියලා. ඉන්නේ ගුණේ ප්‍රති වඩනවනම් ඔය හතරම එක වචනෙන් කියවෙනවා. අපන්නක ප්‍රතිපදා ඒකට සිංහලෙන් මේකේ දාලා තියෙන්නේ අවිරුද්ධමානෝ ඒ වෙන දේවල් මොහොතේ රැළවල් එක එක ඇවිල්ලා ගියාට නැව ඌව ගණන් ගන්නෑ රැළවල් ඇවිල්ලා යනවනේ නැව ගමන් කරනවා ආන්නේ වගේ තමන්ගේ විපස්සනාව කඩාගෙන යන්න වෙනකොට සබ්බේන ලෝකේන අවිරුද්ධමාන සියලු ලෝකයෙන් නැත්නම් ලෝකයා කෙරෙහි විරුද්ධ වෙන්නේ නැතු ඉන්නේ නොසලෙන ගලක් වගේ ශිකරයක් වගේ ඒ විරුද්ධ වෙන්නේ නැති ගතිය ඉන්න අවශ්‍ය වෙලාවට මුචිතාව මෛත්‍රියව දාන්න අවශ්‍ය වෙලාවට කරුණාව වේදන්න. මුදිතාව වේදන්න. අවශ්‍යන උපේක්ෂාව වේදන්න ඕනේ. මේ හතර යොදන වෙලාවල් තියෙනවා. ඒ අනුව අපි ආචාර ධර්ම, සමාජ ධර්ම පවත්නවා. නමුත් Taman දැනගන්නවා මේ හැම එකක්ම මේ වෙලාවට උපකරණයක් විදිහට උපක්‍රමයක් විදිහට මෛත්‍රී යෙදුවට ඊට පස්සේ ඒකට මුදිතාව වේදන වෙලාවකුත් එනවා. කර්මාව වේදන වෙලාවකුත් එනවා. උපේක්ෂාව වේදන වෙලාවකුත් එනවා. Taman තියෙන්නේ හිත සලා ගන්න නැතුව මුවින් බණින් නැතුව අවිරුද්ධව සිටීමේ හැකියාව පටන් අරගත්තොත් හිත නිකන් මේ ගහක් ගලක් වාගේ දැන් මිනිස්සු වගේම ගස්කල් ගස් වැවෙනවා බෝ කරනවා ජාතික නමුත් කවදාකවත් ආගිරි ගන්න නැහැ සුළඟක් ආවයි කියලා වැස්සක් ආවයි කියලා මොකක්වත් නැහැ ආන්නේ වගේ අපේ හිත එන්නේ එන්නේ එන්නේ තේරෙනවා ඔය සැලෙන යතුලින් අඩු වෙලා ගහක් වගේ ගලක් වගේ තියෙනවා ඒක තමයි මේ බුදු පිළිමයෙන් නියෝජනය කරන බුදු පිළිමේ මැට්ටෙන් හදලා තියෙන්නේ කළු වලින් හදලා ගඩොලින් හදලා තියෙන්නේ ඉන්නවා කරබල. පණ තිබුණත් ඔච්චරයි කියලා අපේ අම්මා මට පුංචි කාලේ කිව්වා බුදුහාමුදුරුවෝ පණ තිබුණත් පුතේ ওই වගේ තමයි. අපි වගේ දඟලන්න යන්නේ පණ තිබුණත් එහෙමයි මැට්ටෙන් හැදුවත් එහෙමයි. ඒක තමයි බුදුහාමුදුරුවෝගේ තියෙන මැටි පිළිපේ බණ. ඒ නිසා අපටත් පුළුවන් නම් මේ පිටින් පිට තියෙන ලේමස් තියෙන මේ ශරීරය මැටි පිළිමයක් වාගේ එක චිත්තක්ෂණයක් දෙකක් විනාඩියක් දෙකක් තුනක් ඒ තරමටම අපි හතර බ්‍රහ්ම විහරණ වඩනවා විපස්සනා වඩනවා සතිය වඩනවා. අන්න ඒක අල්ලගෙන දියුණු පවුණු කරගන්න දැන්ට යන කරගෙන යනවනේ යම් ක්‍රමයකට. අන්න ඒකට ධෛර්යයක් මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒතොර තමයි එකලා ජීවිතයට පුරුදු වෙන බව ප්‍රාර්ථනාවෙන් විවේක ජීවිත පුරුදු වෙන වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා චාරිත්‍රාක් විදියට මේ තිරණ රහත් වෙන්න බණ ඉවරච්චාම එතනම ඉඳගෙන අපි විනාඩි සල්පයක් අවස්ථාවතිය මේ හැටියට ධර්ම සාකච්ඡාවට පෙළ ගැසව ගන්නවා මේ කියපු කාරණා මත ඒ වෙලාවෙම කියන්න කරන දෙයක් තියෙනවනම් එහෙනම් විශේෂයෙන් වෙන මතක් කරන දෙයක් තියෙනවා මේ වගේ වෙලාවක මේ වගේ පිළිසකට ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ඉන්නවා තියෙනවනම් මතක් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා එහෙම නැත්නම් අපි ඊතාවතාජාදී කාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දේශනා ශ්‍රවණ වාරයේ සතිವಾರයේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එයාට ඉරියව් බොන්ඩෙත් නැහැ ඕන වෙලාවෙ හිටගෙන රටි ඉරියව්ව පුළුවන් වගේ පේනවා. ඒක පුළුවන් වෙනවා. එතකොට හැබැයි එහෙම පුළුවන් එහෙම දක්ෂතාවයක් කරපු යෝගාවදරයා වුණත් හරි දැන් වහන්සේ ඔය නැවතනත මතක් කරන විදිහට මම දැන් මෙතන කියන ඉරියව්ව හිතමු කරේ. යොමු කරගෙන හිටියොත් එහෙම තමයි වාඩි වාඩි වෙනකොටම වාඩි ඉඳව සතියෙනි සතියමත්ව වාඩි වුණා ඊට පස්සේ ඉඳවට යනවා හරි ඉඳවට යන්න යන්න බොහෝ දුරට තියෙනවා ඊට පස්සේ ඉරියව හිත දාගෙන හිටියොත් ඇත්තටම ඒ ඒ පරියන්කින් ලැබෙන පානිසංශේ අර එකපාරම ආනාපානික ධර්මම ගොරෝසුරට ගිහිලා ජීවලයන ආනපානීට වඩා ආනිසංස දායකයෝ ඕන යෝගාවේ හිතන සමස. නමුත් අර ඕනි අට්ටේ කියන්න පුළුවන් ඒක. නමුත් අර මේ මොකක්ද හේතුවක් නිසා මේ ඒ පුහුණු කරන යෝගාවචරය මේක බාර ගන්න තමයි තියෙන්නේ. එයා බලන්නේම එකපාරම මේ එක්ක සිංහල හිතෙන් ගන්න අර කාලේ නැති වීමක් කියලා හිතනවා වගේ පේනවා දැනගන්න. මේක නැති කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේක පිළිගන්න පුළුවන්කමක් තියෙනවා මම හිතනවා මේ තමන්ගේ මේ පරියන්කේ කටයුතු තවත් සාර්ථක වෙයි කියලා මම අදහසක් ඇති වෙනවා. මේ පරියන්කනේ ජීවිතේ සාර්ථක වෙනවා. මොකද ඉඳ ගන්න බෝන්නේ භාවනා කරන්න. ඒ තමයි බුදුන්සේ ආනාපාන සති පරිවේට පස්සේ සම්පජඤ්ඤ පරිවයක් පෙන්නනවා. ඉඳගෙන ඉනකොට හිටගෙන ඉනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒකේ හිත පවත්වනවා. ඒකට අපිට ඉරියව්ව කොයි එක වුණත් මොන මොන හේතුවක් නිසා ඉරියව්ව කොයි එක පවත්වන්න එකත් ඒකේ නිදැල්ලේ ඒකේ අනායාසයෙන් ඉන්නකොට දැන් මං ඉන්නේ අසවල් ඉරියව් කියලා දන්නවනම් ඒක බුදුන් කියලා හිතා ගන්න. ඒක ධර්මය කියලා හිතා ගන්න. ඒක තමයි සංඝයා කියලා හිතන්නේ තමයි සීල කියලා හිතා ගන්න. ඒකට ඕනම වෙලාව නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න. තමන් බලපදිමින් ඉන්නවා වෙන්න පුළුවන්. බයිසිකලයක් පදිමින් ඉන්නවා වෙන්න පුළුවන්. වෙන දෙල්ලමක් කර කර ඉන්නවා වෙන්න පුළුවන්. මම ඉන්නේ අසවල් ඉරියව්ව කියලා දන්නවනම් ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි කාටවත් බොරු කරන්න බැරි සත්‍යයක්. ඒක අමතක කිරීමේ සාපේර තමයි සංසාරය කියන්නේ. ඒක අමතක කිරීමේ සාපේය තමයි අසතිය කියන්නේ. භාවනා කරන්නේ නැහැ කියන්නේ නිසා පටන් ගන්නකොට භාවනා මධ්‍යස්ථානට යනවා. පටන් ගන්නකොට ඔක්කොම හරියට වෙලාවට වයිලා වෙලාවට නැගිටිනවා. සක්මන් කරනවා සක්මන් කරනවා. කරන කරන ගියාට පස්සේ යාට සක්මනේදී මේ අරමුණ පරියන්කේදී මේ අරමුණ කියන එක විතරක් නෙවෙයි ඉරියව්ව වෙනස් වුණත් කොයි ඉරියව්වේ හිටියත් එළඹ සිටි සීයද මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය කය මනුෂ්‍ය කයේ ඉරියව්ව මේ දන්නේ නැති නිසා අපි නිතරම ඉරියව්වට වෛර කරන එක තමයි කරන්නේ. ඒකයි මේ අපි රංගපෑමක් කරන හැම වෙලාවෙම. සෙනගක් ඉස්සරහා ඉන්නකොට අපි හැම වෙලාවෙම හැඩ වෙන්න හදනවා. ශරීරයත් හැඩ කරගන්න හදනවා. ශරීර ජීවිතේ රංගපෑන්න. ඉතී තාකල් ජෝකර් කෙනෙක් වෙනවා. සමාජයට අපි විහිළුකාරයෙක් කරන සමාජේ නම් ඒ ගණන් ගන්න සමාජය තමයි වීරයෙක් කියලා. බුද්ධ ආදී උත්තරමයන් ඉස්සර පිට අපි ජෝකර්ලා වෙනවා. අපේ ප්‍රകൃතිය තියෙද්දි අපි මේ එක එක දේවල් කරනවා. ඉතින් එක්ක සත්‍යයක් එකට හීනමානට වැටෙනවා, කට්ටියක් අදිමානට වැටලා පිස්සෝ. ඇති ඉන්න හැටිය ඉන්න විදියට දක්වන්නේ අවුරුදු 6ට ඉස්සෙල්ලා විතරයි අපි. අවුරුදු 6ට ඉස්සෙල්ලා අපි හිටපු වෙටේ හිටියා. අපිට ඇඳුමක් තියනවද නැද්ද? මම ගෑනු කෙනෙක්ද පිටිම කෙනෙක්ද මේ ඉන්නේ අම්මද තාත්තද අපිට හැංගීමක් තිබුණේ නැහැ. ඒ නිසා කවදාකවත් ආතතියක් නැහැ. ඒ නිසා ඉරියව්ව අවුරුදු 6 වෙන්නේ ඉස්සෙල්ලා දරුවෙක් දිහා බලනකොට කෙනෙකුගේ තියෙන ආතතියක් නැති වෙනවා. මොකද ඌ අහිංසකයි. ඌට පුළුවන් අම්මා තාත්තා වශයෙන් පවත්තන්න. ඌට පුළුවන් අම්මගේ තාත්තගේ බූදලෙත් වශයෙන් පවත්තන්න පුළුවන්. අම්මා අම්මගේ ඩුවනින් හොයලා බලලා ඌට කටයුතු කරලා දෙනවා. දැන් අපි ලොකු වෙලා හතර හන්දි කරගෙන දැන් අයියා වෙලා දැන් අක්කා වෙලා ලෝකේ තියෙන කුණු කන්දල් තීරම කොන්ත්‍රාත් ක්‍රමයේ ගන්ධබා බිස්නස් නගර සභා බිස්නස් ඔක්කොමත් අරගෙන ගෙදෙට්ට බරගාතේ හුම්මතේ මෙහෙන් ඩයබටික්ස් මෙහෙන් කොලෙස්ටරෝල් මෙහෙන් heart attack පුම්බගෙන ඇවිදිනවා පාරේ මොන විකාරයක්ද? ඔය එකක් රිලෙවෙක් ගාව නැහැ. ඔය එකක් වතුරෙක් ගාවත් නැහැ. උන්ට කැන්සරුත් නැහැ. අපි නෝ සිස්ට නැහැ කියලා. උන් කියලා තිබ්බ ඵලයන් පොන්නේ යන්න උඹට තේරෙන එකක් නැහැ. අපි ජොලියේ ඉන්න උඹට ඩේකොලයක් කාලා. උඹලා මේ ගෙවල් හදාගෙන ගෙවල් රකින්න කරන මැහුලක් අපිට තියෙන අපි අනේ යන කක්ක කරන අපිට කක්කෝසි කියනවා. අපිට තියෙනවාද ඔය පරිසර දූෂණ ප්‍රශ්න? අපි ලස්සනට ආහාර චක්‍රයට ගැලපිලා ඉන්නවා කියලා වඳුරෙකුට එහෙම දුන්නොත් ජනාධිපතිකම දෙයි කතාවක් හොම්බෙන් යන්නේ. මේ මිනිස්සයා වදාහගෙන කරන ප්‍රශ්න ටික දිහා බලනකොට මේ ශිෂ්ට වෙන්න හදලා කරගන්න අමන වැඩ ටික ඒක චාරි ජීවිතේ මොකක්වත් නැහැ. තනි වෙලා බලන්න වඳුරෙක් වගේ. රිලෙවෙක් වගේ. අයිතික වෙලා තියෙන එක මගුල මේ තනි වෙන්න වෙන මේ සලකනවා. ඒක මේ ඉන්නකොට තමයි ඒක තියෙන්නේ. කිසිම සමාජ සේවයක් කරන්න නැතුව කරවන වැත්තකට හිටපන් එල්ල වෙලව වඳිනවා. එළියට කියලා සමාජ සේවය කරන හොඳයි හොඳයි කියලා අන්තිමට අර උත්තරි ගහන්න ජනමාධ්‍යෙන් ගහලා නැති බංගත්තාන කරනවා. ගානක් ගන්නවා කැලයක් මැදි ගොළඟක් ගියා වගේ. එහෙන් නමගත්ත මෙහෙන් තමගත්ත මාවිලා යන්නේකයි තියෙන්නේ. ඇඟෙන්න තියන්න බෑ මොකක්. පොඩි එකා ඒක නොදැන කරනවා. නිසා අපි හිතන එක අමාරුයි කියලා. අමාරු නෑ මේ අනාගනේ තරම් අනාගන. බුදුරජාණන්සේ ආයෙත් කියලා දෙනවා යකෝ උඹ ආවේ අවුරුදු 6ට ඉස්සලා හිටපු කාලේ ඉඳලා පොඩි එක අමතක කරලා තියෙන උඹ ඒක ගණන් ගන්න නැති නිසා. දැන් මතක් කරපන්. නැත්තම් පොඩි එකෙක් දිහා බලපන්. ඔය කොච්චර ජොලි ඉන්නවද කියලා. අනන්ත පටන් ගත්තාම රතු වෙනකම් මූණ දාන බාලගිරිය වගේ කෑ ගහන. hina විතරම කිචි කිචි කිචි කිචි ගාලා ඊනෙමුත් හිටාන. අපිට යන්න පුළුවන් අන්නේ අහිංසකකමට යන් අහිංසකා යෝ මුනයෝ. සීල මුනියරන් වහන්සලා අහිංසකයි. ප්‍රපංච කරනවා නම් මුර්ගෙක්. පපංචාවි රතේව මගෝ මේ අපිට කරන්න බැරි දේවල් වලට මේ හිත හිතත් අටමනේ කාට මුර්ගයයි කියලා කියනවා. තිරිසං වෙනවා. ඒ නිසා ඕන්නම් මුනිවරයෙක් යන් ඕන්නම් තිරිසනෙක් යන් ඒ තමයි ප්‍රශ්න දිහා බලන හැටි තමයි. ඔය දේ බග වෙන්න බෑ කාටවත්. බග වෙන්න කියවන් අපි කඹරන හිර කාර්ය බවට පත් වෙනවා. ඒක ಜಾති වේයන්. දාසට ඒක චිත්තක්ෂණයක්. දෙකක්. පරියන්කට එකක් දෙකක්. එතන බුදුන් ඉන්නවා. ඒ නිසා මේ ඈතට කරගෙන ගැඹුරු නැත්තේ නෑ. ගැඹුරුයි. കാരണം අපි නොදැන හිටියත් අපි ඉන්නේ එතන. ඒ බව දන්නේ නැතුව මේ සමාජශීලී වෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන ශිෂ්ටාචාරය රකින්න, ආගම රකින්න, ජාතිය රකින්න, පවුල රකින්න මේ Tamanටත් ගෙදෙට්ට මර්ගාතේදී මොන රැකිල්ලක්ද? අර අපේ පැත්තේ හිටිය ටිගරි පණ්ඩේ කියලා එකේ ඌගේ වැඩේ මේ හරක් දෙන්නෙක් රකිනවා. හොඳ කීකරු ගොනෙක් හිටියා, මී මාසෙක් හිටියා. අකී කරු මේ දෙනක් හිටියා. වස්සල් ඉහලා ඉන්නේ. එන්න මහත හරිම කී කරු වැස්සි බැඳලා. වැඩිම තනකොළ කපනවා. ඉතින් වයස ගියා ඌ දන්නේ නැහැ. අම්මා ඇහුවා ටිකිරි පන්නේ බඳින්නේ නැද්ද? අනේ නැන්දම් මේ හරක් දෙන්න රකින්න බැරුව ඉන්න මට මොන ගෑනු රකිල්ලක්ද මේ මට මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මම මේ කරන්නේ මේ හරක් දෙන්න රකින්න එක. නැන්දම්ම කියනවා කතාවද බඳින්නේ කියලා. මටවත් මේ ටිකවත් කරගන්න බැරුව මං ඉන්නේ. ආය මොන කතාවද බඳින්නේ කියලා. මේ අහලා තියෙන ගෑණියක් කන ගන්න ඇවිල්ලා. ඊට පස්සේ වැණිකට සාරි දෝන වැණිකට වලුරු දෝන ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා අන්තිමට ওই ගෑණි වාකවන. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොහොම සරල දෙයක්. දැන් මේ බැඳලා ඉන්න කතිය තරහින් මම කතා කරන්නේ අපේ අම්මත් බැඳලා හිටියේ. ඒ වුණාට බැඳලට මොකද ගැලවෙන්න උන නම් පුළුවන්. ගැලවෙන්න පුළුවන් බන්දින්ට ඉස්සරහත් පුළුවන් පස්සෙත් පුළුවන්. ඒ බැඳීමට තමයි අමනකම කියලා කියන්නේ. ඒ බැඳීම තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. බුදුහාර කියලා මේ බන්ධනය පේන්නේ නැහැ. මයිලකින්වත් බැඳිලා නැහැ. මොන දඬු කඳේ ගැවුවා නම් කිට්ටක් අඹයකින් බැඳලා, දංගලෙන් බැඳලා පේනවා. ඒක දඟ ගෙයි කරන දේ. මේකට කියන්නේ ඉරයක් ගන්නවා කියන්නේ. ගත්තර පස්සේ එක දෙක උනාට පස්සේ කින් ඇදපන් වෛරෝ බර වාගේ කියලා සින්දුවක් ගහන බල් කාර්යයක්. ඒ ඔක්කොම දෙදේක චිත්තක්ෂණ විවේක වෙන්න. ඉතරයි මේ සූත්‍රය කියන්නේ. හොඳයි. අපි එමනම් එත්තාතාචාති ගාථා සජ්ජහනා කරලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා මේ යම් කුසලයක් රැස් වුණා නම් ඒ සියලු කුසල්